මොකද අපි හැමදාම මේ පස්වෙනි හෝරාව දවසේ ඒ වගේ ධර්ම දේශනාවට වින් කර ගන්නවා. ඒ ධර්ම දේශනාව කරගෙන යන භාවනා වැඩවලට අනුග්‍රහයක් විදිය අනුග්‍රහයක් විදිහට අපි සාමූහිකව වින් කරන ද කාලයක්. ඉතින් මේ විදිහට අනුග්‍රහ රාශියකින් පෝෂණය ලැබුණ නැත්නම් ඒ භාවනාව නොවැඩෙන නිසායි සර්වචනාංශේ මේ නන්නයුරින් ඒක අදා වඩා ගන්න සර්වචනාංශයේ ශක්ති ප්‍රමාණෙන් කියාදීම කරන අතර ඒ හිත හදා ගන්න මහන්සි වෙන කෙනත් හිතේ පිරිසුදුකම අපේක්ෂා කරන කෙනත් ඒක දැනගෙන යනු අනුයාතව කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ගන්න කාලයෙන් ප්‍රයෝජනයක් අත් වෙන්නේ. ඉතින් ඒ සඳහා ඥාන වර්ධනය එහෙම නැත්නම් දැනුම වර්ධනය කිරීම අතින් මේ සුත්තමේ ඥානය බොහොම දෙපැත්තට ඇදෙන හොඳ නරක දෙකකින්ම යුක්ත කොටසක් නමුත් නැතුව බැරි අවස්ථාවක්. ඒ නිසා සරුවචන් වහන්සේගේ උගන්වීමේදී කෙනෙක් මේ මහා ගැඹුරු ධර්මයකට ගැඹුරු සාගරයකට වගේ බහිනකොට බොහෝම තුනී තැනකින් බැහැගන්නේ ගඟකට ඉවුරෙන් බහින්නා වගේ මුහුදකට මුහුදු වෙරළෙන් බැහැගන්නා වගේ ඉස්ලාම හම්බෙන දැනුමට සුතමේ ඥානය කියලා කියන්නේ අසු විරු ඥාන බහුශ්‍රුත භාව පොතේ දැනුම ආදි වශයෙන් අපි මේක නම් කරලා තියෙනවා මේ දැනුම මේ අහලා ලබන දැනුම ඒකේ ලොකු පරිණාමයක් සිද්ධ වෙනවා මුලින් මුලින් ඒක බොහොම පාඩම් පන්තියක් වගේ ලෞකික ඥානයක් වගේ වටහා ගත්තට ලෞකික ඥානවලට වඩා ලොකු වෙනසක් මේ සර්වඥාන් වහන්සේ අපිට දේශන ධර්මයේ පවතිනවා. ඉතින් ඒ අනුව බලනකොට හැම ශාස්ත්‍රුන් වහන්සේ නමක්ම දේශිත ධර්මයක් තියෙනවා. ඒ සුද්ධ ලියවිල්ලක් තියෙනවා. ඒ සුද්ධ ලියවිල්ලට හැම කෙනාම පුදුම ගෞරවයක් දක්වනවා. ඇත්තටම කියනවා නම් බෞද්ධයා විතරයි අඩුම ගෞරවය දක්වන්නේ අනික් කෙනෙක් එහෙම පොතක් බිම තියන්නේවත් නැහැ. එහෙම පොතකට වෙනමම ස්ථාන හදාගෙන ඒකට ගෞරව කිරීම දේව ගෞරවයක් විදිහට සලකනවා. බෞද්ධයා තමයි බොහෝ විට ඒ පොත් නිකන් ඇතිරිලක් නැත්නම් වල බිම දානවා. ආවට ගියාට අතර මෙතන දානවා. එහෙම කරන්න නරකයි. ඒක අනෙකුත් ධර්ම වල අනිකුත් ශාස්ත්‍රඥ වංශලා උගනට වැඩිය පණ පිහිටවපු බණක් මේකේදී. ඉතින් ඒක නිසා ඒකට ගරු කරේ නැත්තම් ගරු කරනවා කියලා කියන්නේ පොතට හඳුන් කුරු අල්ලලා වැඳ ඉන්න එක විතරක්ම නෙවෙයි. ඒක තේරුම් ගත්තේ නැත්නම් ඉදිරි ගමනක් ඇත්තේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ සුතමේ ඥානයේ මේ ඇති දැන් ඉවරයි කියලා දෙයක්වත් නැහැ. කොච්චර දිනුනත් ටිකටම බනහන්න ඕනේ කාටවත් හිතා ගන්න බෑ. සරුවච්චන් වහන්සේත් තමන් වෙතට ආපු ශිෂ්‍යෙක් ලව බණ ටිකක් කියවගෙන තියෙනවා. කුටි ගන්න පුත සෝන හම්සෝ ගාවට කියලා තියෙනවා මේ බොහොම ඈත පළාතක පැවිදි වෙච්ච කෙනෙක් බොහොම දුෂ්කරතා යටතේ සර්වචනන්ති දැක බලා ගන්න ආපු පැවිද්දෙක් කියලා තියෙනවා මට බණ ටිකක් කියන්නේ. සර්වචනන්සි වාඩි වෙලා අර තමන්ගේම ගෝලයා මේ ඉස්ලාම මතාවට සර්වචනන්සි දැක බලා ගන්න ආපු ගෝලයාගෙන් බණහලා කියන බොහොම හොඳට කටපාඩම් කරන තියෙනවා. එකම ව්‍යාකරණයක්වත් වරද්දාගන්නේ වචනත් හොඳයි. කියන විදියත් හොඳයි කියලා ඒ තමන් වහන්සේ විසින්ම ගරු කරලා තියෙනවා. ඒ නිසා මේ ධර්මය බුදුරජාණන් වහන්සේ පවා ශාස්ත්‍රුත්වයේ තියාගන්න තරම් පණ පිටවපු දෙයක්. මුගව දෙනකොට ඒක වැටහෙන්නේ නැහැ. මුගව දෙනෙක් හිතනවා මේ විදිහට මේ වචන තේරුම් ගැනීම ඉක්මවල ගිහිල්ලා නැත්නම් ඒක වෙනුවට වෙන පිංකම් කරලා මේක අංග සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි කියලා. හම්බ වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම ඒ සුතමයේ කොටස දැනගෙන තියෙන්න ඕනේ. ඒ නිසා අද අපි මේ තෝරාගත්ත සූත්‍රය සෝතානුධත සූත්‍රය කියලායි නම් කරලා තියෙන්නේ. මේක අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් වෙනවා. මේ විදිහට බණ ඇහිමෙන් පටන් ගන්නා වූ මේ කුසලය කොච්චරක් කෙනෙක් පරිණාමයටපත් කරනවද කියනවනම් බුද්ධ ජනසීතාම ලස්සන ජවනිකාමවල පෙන්වලා දෙනවා යම් කිසි කෙනෙක් ඒ තමන් අහන ටික සකස් කරලා අහනවා නම් කන්‍යවල අහනවා නම් හිටනමල අහනවා නම් ඒ බණින් අහපු තැන ඉඳලම මොකද්දෝ විප්ලවයක් පටන් ගන්නවා මොකද්දෝ පෙරලියක් පටන් ගන්නවා අන්නේ පෙරලිය සිද්ධ වෙන්නේ නැත්නම් ඒ බණ ඇහුව ගානට වැටෙන්නේ නැහැ ඒක නිකන් මොනින් නවපු කලයකට වතුරක් කරපු ගාන තමයි වැටෙන්නේ ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට කොයි වෙලාවෙදී හරි සත්‍ය අවබෝධෙ වෙන්න නම් ඒ තමන් අහන බණ ටික ටිකක් වුණත් කමක් නැහැ දවසින් දවස ඒක තේරුම් ගන්න ඕන ඒ පැරණි කතාවල තියෙන හොඳටම වයසක ගිය ස්වාමීන් වහන්සේ නමක් බණ පොත කියවන්න තේරෙන්නේ නැහැ බණ ඇහුවට තේරෙන්නේ නැහැ මහානකම බොහොම සන්තෝෂෙන් සම්පූර්ණ කරලා තියෙනවා ඉතින් ඒ ස්වාමීන් වහන්සේ හැමදාම දවල්ට දාන්නේ වළඳලා ඇවිල්ලා දැහැටි කූරක් හපහපා එහාටයි මෙහාටයි සක්මන් මළුවේ සක්මන් කරලා අන්තිමට අර සක්මන් මළුවේ එහා පැත්තේ තියෙන කවුඩුවේ දැහැටි කූර විසිකරනවා. ඉතින් මේ chance අවුරුදු කීපයක් මේ කටයුත්ත කරලා දවසක එහා පැත්තෙන් කියලා බලනකොට දැහැටි කූරු ගොඩාක් එකතු වෙලා තිබුණලු අර කවුළු එහා පැත්තේ. ඊට පස්සේ ඒ ශාන්ත හිතාගත්තලු මම මේ පොත බලලා තේරෙන්නේ නැහැ කියලා කියනවා. දවසකට ඩිංග ඩිංග හරි කටපාඩම් කරුවා නම් මේ දැහැටි කොට වගේ මම මේ වෙනකොට කොච්චර කටපාඩම් කළා තියෙද? කොච්චර තේරුම් අරගෙන තියෙද කියලා ඒ ශාන්සේ පස්සේ දක්ෂයෙක් වුණාට පස්සේ ගෝලයකට කියලා තිනවා දවසකට දැහැටි දණ්ඩක් පමණ දිග ප්‍රදේශයක් කටපාඩම් කරන්න කියලා. ඒ කියන්නේ එක්සල් අභ්‍යාස පොතක එක ඉරක් දවසකට කටපාඩම් කරනවා. එහෙම නැතුව මේ ටික කරන්නේ නැතුව අපිට මේ ඉඳපු ගමන් බුදුහාමරගේ බණහල ඔක්කොම වෙයි කියලා නොවිනවම නෙවෙයි. නමුත් ඊට වැඩිය මේ Taman ධර්ම වෙනුවෙන් ඒ කැප වෙන ප්‍රදේශය හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ. ඒක මේ මට බැරිය, මට අවශ්‍ය නැතය, මම ඒකට අකැපය, මට එහෙම දක්ෂකම් නැtei කියලා ඉතන එකමයි අකුසල. එමෙ හිතන එකයි අකුසලේ අපටත් වඩා ඊටාම දුක්ඛිත ඊටාම අවාසනාවන්තයි කියන්න පුළුවන් තත්ත්ව ලැබපු බොහෝ දෙනෙක් මේ තත්ත්ව ලැබලා තියෙනවා. ඒක ඉතින් බොහොම ධර්මයේ ආශිර්වාදයක්. ඒ බුරුම රටේ තිබිලා තියෙනවා රජ්ජුරෝ හොඳටම දක්ෂ ශිෂ්‍යෝ ඉන්නවනම් ගුරු ආම්තුරුන්ට කියනවලු මයි ළඟට එවන්න මං එයාට පුස්කොළ පොත් ලෝකයක් දෙනවා පොත් ත්‍රිපිටකය දෙනවා එහෙම කටපාඩම් කළා හරි මේ අපේ પરම්පරාව ගෙනියන්න ඕනනේ දැන් වාගේ පොත් තිබිලා නැහැ ඉතින් යම් කිසි කෙනෙකුට ඒ ත්‍රිපිටක කියවන්න ඕන නම් රාජ්‍ය අනුග්‍රහයෙන්තරෝ ගන්න බෑ කොහේවත් ඇත්තේ නැහැ ඉතින් හොඳම දක්ෂ ගෝලියෝ ගෙන්නගෙන ඒ ඇත්තට ත්‍රිපිටක පොත් ප්‍රධානය කරනවා ඊට පස්සේ ඒ ගුරු හාමුදුරුවන්ගේ මණ්ඩලයක් හදලා කටපාඩම් කරලා වැඩිම ත්‍රිපිටකේ කටපාඩම් කරලා වැඩිම දක්ෂ ශිෂ්‍යයාට විශාල තෑගි දෙනවා. පස්සේ ඒක උනන්දු කරවන්න ශිෂ්‍යයාට සහ ගුරුන්නාන්සයට තෑගි දෙනවා. ඒක තව දියුණු කරන්න ශිෂ්‍යයාට ගුරුන්නාන්සයට සහ අම්මට අප්පට තෑගි දෙනවා. ඊට පස්සේ ශිෂ්‍යයාට ගුරුවරයාට අම්මට අප්පට සහ ඒ ඔක්කොගේම හත්මුතු පරම්පරාවට එනකන් රජුරෝ තෑගි දෙන්න පුරුදු කරලා තියෙනවා. මේ ධර්මය ඉගෙන ගන්න කටපාඩම් කරන අය සඳහා. ඒකෙදි තාමත් ඇත්තටම ගුරුවරයාට හරිම විශේෂයි කටපාඩම් කිරීම අතින් ධර්ම ඉගෙන ගැනීම අතින්. ඉතින් අපිට දැන් වෙලා තියෙන ගොඩක් ඒ අනෙකුත් ඉලෙක්ට්‍රොනික ක්‍රම තියෙන නිසා අපිට කටපාඩම් කරන්න නැතුව ඒවා පරිශීලනය කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ඒක හොඳයි නරකයි දෙකම. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ මේ ඇහෙන දේවල් නිකම්ම නිකං මේ මන්ත්‍ර ජප කරනවා වගේ නැත්නම් ආශිර්වාද ගාථා වගේ එහෙම නැත්නම් මේ වස්ක විසෙත් කවි වගේ දෙයක් නෙවෙයි මේ වගේ තියෙන්නේ මනසකට තේරුම් ගන්න පුළුවන් ධර්මයක්. ඒක නෙවෙයි නිවන කියන්නේ නමුත් ඒක වැදගත්. ඒක නිසා සරුවචනහන්සේ සඳහන් කරනවා සෝතානුධාත සෝතානුදතානම් භික්කවේ ධම්මාන යම් කිසි කෙනෙක් බණක් අහලා ඒක ධාරණය කර ගන්නවා නම් කියන බණ ධාරණය කරගන්නවා නම් වචසා ಪರಿචිතාන ඒක තව කෙනෙකුට කියලා දීලා ඒ වචනයේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ උච්චස්වර තේරුම් කරලා දීලා එහෙම නැත්නම් ඒක දිරව ගන්නවයි කියලා තියෙනවා වචනේ මේ මොකද්ද මේකේ අදහස් කරන්නේ කියලා එහෙම ಪರಿචිත කියලා කියන්නේ පුහුණුව දිනු කරනවා නම් වචසා ಪರಿචිතාන මනසානුපෙක්ඛිතාන මේ කියන කාරණය මම මෙතෙක් දන්න අනෙකුත් ලෞකික ඥානත් එක්ක බලනකොට ඇත්තක්ද බොරුවක්ද කියලා ගලපලා බලනවා නම් එහෙම නැත්නම් විමසනවා නම් ditthiya suppati viddhana මෙතෙක් Taman ළඟ තිබුණු මේ බණ අහන්න ඉස්සලා Taman ළඟ තිබුණු ඒ වැරදි මත වැරදි ඇදහිම් පාටු ඇදහිම් ඍජු උනානම් සුද්ධ උනානම් අන්න එවැනි වෙනසක් එවැනි විපරිණාමයක් එවැනි වෙන මේ පරිවර්තනයක් වෙච්ච කෙනාගේ හැබෑ වෙනස අනුව යාට ආංශංශ හතරක් බුදුරජාණන්සි කියලා දෙන්නයි මේ පූර්විකාව තියන්නේ. ඒ නිසා උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා භික්ෂුවක් නැත්නම් බුදුන් වෙනුවෙන් ජීවිතේ පූජා කරපු නැත්නම් ගීගේ අතහැරපුවා ඒකන්ට පැවිද්දෙක් භික්ෂු භික්ෂුණී එහෙම නැත්නම් ඒ අනුව කටයුතු කරන පාසක පාසිකාවක් ඒ තඳහා එnde end end වැඩි වැඩියෙන් ත්‍රිවිධරත්නයේ දිහාට හැරෙනවනම් ඒ කෙනාට බුද්ධ දේශිත ධර්ම කොටාස නැවත නැවතත් කියෝමි නැවත නැවතත් අර විදියට සෝතානුදතහන පච්චසා ಪರಿචිතාන මනසානුපෙක්ඛිතාන ditthiya suppati viddhanan කියන විදියට ඒක සුද්ධ කරන්න වෙනවා ඒ විදියට සුද්ධ කරනකොට බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ දක්වපු තාලෙට නවාංග සත්තු ශාසනය කියලා සඳහන් කරලා තියෙනවා අවුරුදු 45ක් ඇතුළත ජීවමාන බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද බුද්ධ කෘත්‍යයේදී දේශනා කරන ලද ධර්ම කොටස සුත්තං ගෙය්‍යං වෙය්‍යා කරණං ගාථා උදානං ඉති උත්තකං ජාතකං අභූත ධම්මං වේදල්ලං කියලා කොටස් 9කට කැඩෙනවා. ඒක සමහර ලාවට භාෂාවක අපූර්වත්වයක් එකේ පෙන්නනවා. සූත්‍ර කියලා කියන්නේ ගද්දිය කියලා අපි සිංහලෙන් කියන්නේ සාමාන්‍ය මේ අපි මේ කියන වගේ සූත්‍ර. ඊට පස්සේ ගෙයයන් කියලා කියන්නේ ගාථා. කියන්නේ හතරපද ගාථා. ඒක ලයක් තියෙනවා. ඒක බන්ධනයක් අනුව තමයි ගාථා කරන්නේ. ඒකට සුත්තං ගෙයයන් වෙය්‍යාකරණම් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ධම්මේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර වගේ දේවලදී ඊටාම ගැඹුරු කොටස් ඒ සඳහාම කැපවෙච්ච සූදානම් වෙච්ච කෙනෙකුට මුදුවට විදහලා විස්තර කරලා වතුරු ගහලා විෂිතුරු කරලා පෙන්නනවා. ඒවට වෙය්‍යාකරණම් කියලා කියනවා. ගාථා ගාථා කියලා කියන්නේ හතරපද ගාථා සූත්‍ර කියලා කියන්නේ පෙළ එක දිගට යනවා ගද්‍ය තමයි. හැබැයි ඒකේ මල් මාලයක් වගේ එක දිගට එකින් එකට එකින් එකට සිට්ටි ගාණක් තියෙනවා. ගෙය කියලා කියන්නේ එක ජවනිකාවක්. ව්‍යාකරණ කියලා කියන්නේ විස්තර විභාග වශයෙන් ව්‍යාකරණ වශයෙන් වෙන් කර දක්වන එකක්. ගාථා කියලා කියන්නේ හතරපත ගාථා එහෙම නැත්නම් කවි වගේ අපි සඳහන් කරන දේවල් උද්දාන කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට ඉබේම හිතට නැගෙන දෙයක් දිහා දකිනකොට එකපාරට කියවෙන වචන තියෙනවා අවස්ථාවේ ප්‍රයෝජනන කාට හරි එක විස්තර කරලා දෙන්න මිනිස්සුෝ දකින්නේ මතු පිට තියෙන මතු පිට තියෙන සහැල්ලු දේ විතරයි නමුත් බුදුරජාණන් ගැඹුර පෙන්වුවාට පස්සේ උන්වහන්සේට ඒක කියනවට වැඩිය කිය වෙන කොටස් තියෙනවා ඒවට කියනවා උද්දාන ගාථා කියලා ඉතිවුත්තකම් කියලා කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මෙසේද කියන ලදී කියලා පුංචි පුංචි ධර්ම කොටස පොඩි පොඩි ජවනිකා එකතු කරපු පොතක් තියෙනවා ඉති උත්තක පාළිය කියලා මෙසේද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලදී. ඒවා බොහෝ විට බුදුරජාණන්ගේ අස්පනා අපිට සිදුවෙච්ච සිද්ධි අනුව බුදුරජාණන්සේ එතෙන්ට අදාළ ධර්ම කොටාශයක් පිළිතුරක් විග්‍රහයක් දීලා තිනවා ඉති උත්තක පාළිය ජාතකම් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේදී බුදු වුණාට පස්සේ සිදුවෙච්ච සිද්ධියක් විස්තර කරන්න හදනකොට පෙර තමන් වහන්සේ පෙර උපන් ආත්ම භවයක වෙච්ච සිද්ධියක් සම්බන්ධ කරලා මේ පුද්ගලයා අද විතරක් නෙවෙයි එදත් මේ වගේ හොඳ වැඩ කරලා තියෙනවා එදත් මේ වගේ නරක වැඩ කරලා තියෙනවා කියලා සම්බන්ධ කරලා පෙන්වනවා. එතකොට ඒ ප්‍රදේශයට යන ජාතක කතා කියලා ඒවා අපිට ජාතක පොතේ 454ක් සඳහන් වෙලා තිනවා. අද්භූත ධර්ම කියලා කියන්නේ බුදුජාන් වහන්සේට පරමාර්ථ වශයෙන් තේරෙනවා නමුත් ලෞකික ලෝකයේ භෞතික ලෝකයේ ඉන්න තණ්ඩ ඒක සැක කරනවා කර්මේ සහ කර්මඵලය කළ කර දේවල් ඵලඵල දෙනවා වගේ කියන දේවල් සාමාන්‍ය මිනිසුන්ට වැටහෙන්නේ නැහැ. ඒක අර බුද්ධ බුද්ධ ඥාණයෙන් තේරුම් ගත්තට පස්සේ වැටහෙන කොටසට සාපේක්ෂව අත්දකින්න පුළුවන් කොටසට සාපේක්ෂව අච්චත මෙච්චර නම් මෙච්චට කොච්චරද කියන න්‍යායට තේරුම් ගත යුතු කොටස් වෙනවා. අද්භූත ධම්ම වේදල්ල තියෙනවා. වේදල්ල කියලා කියන්නේ සාකච්ඡා. හරියට ප්‍රශ්නයක් අහනවා ප්‍රශ්නට උත්තරේ දෙනවා. ඊගාට කිසිම අදාළ නැති වෙන ප්‍රශ්නයක් අහනවා. ඒකට උත්තර දෙනවා. එතකොට වේදල්ල වල මේ එහෙම ගලණයක් නැහැ. එනින ප්‍රශ්නට උත්තර දෙනවා. මෙන්න වගේ නව ක්‍රමයකට තමයි සර්වචනාංශය අපිත් එක්ක ධර්ම සංනිවේදනයක් කරලා තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ ධර්මයේ යෙදී ගත කරනකොට මේ සූත්‍ර, ගද්‍ය, ව්‍යාකරණ, ගාථා, උදාන හැම එකකම අහන්න ඕනේ, අහලා හිතේ තියාගන්න ඕනේ. ඊට පස්සේ ඒක වචන පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඉතින් උංග දෙනකොට ඒව කරන්න එක්ක වෙලා නැහැ. ඇත්තටම තියෙන්නේ බලනකොට එහෙම කරන්න වෙලා බැරි කමක් නෙවෙයි මොකද අපි මොන વિષය ඉගෙන ගත්ත චක්‍රේ කටපාඩම් කරත් ඒක අපි කරන්න ඕනේ. නමුත් මේ ධර්මය හැදෑරීම එච්චර ආනිසංශ බව දන්නේ නැහැ. ඒ වෙනුවට වෙන දේවල් වටිනවා කියලා අපි ළඟ තියෙන පටලැවිල්ල තමයි අපිට තියෙන හැනේ වදලා තියෙන්නේ. අපි මේ ධර්මයේ වෙනුවට වෙන වෙන දේවල් කටපාඩම් කරනවා. මොකද ඒ වගේ දේශපාලන ලාභ වැඩි, ආර්ථික ලාභ වැඩි, සමාජික ලාභ වැඩි. ඒක නිසා මගේ පුද්ගලික ජීවිතය ගත්තොත් අපි අටේ පන්තියෙන් එහාට බුද්ධ ධර්ම විෂයක් වගේ වශයෙන් ඉගෙන ගැනීම නතර කරා. අපි තෝරාගත්ත විද්‍යාව උගන්වනවා. ඒ නිසා විද්‍යාව විශ්ය කරන අයට සිංහල සහ බුද්ධ ආගම අවශ්‍ය නැහැ කියලා විශ්ය නැයින් කරා. අයින් කළොත් අපි උසස් ඒ අයිසෙක් නිව්ටන්ලා එතනින් ගියා මහා මහ ලොකු ලොකු කට්ටියගේ දන්නේ නැති සූත්‍ර කටපාඩම් කරන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේගේ ඔය ඉගෙන ගන්නේ කලා විෂයන් ඒ කියන්නේ පන්තියේ ස්පේල් වෙන කට්ටියට තියෙන විෂයන් කියලා පැත්තකට කරා. ඉතින් එදා ඉඳලා ඒ ඉගෙනගත්ත දේවල් නිසා අර බුද්ධ ආගමක තියෙන ඒ ගැඹුර පැත්තක තියලා මේ කටගැස්මක් පිටිපස්සේ යන්න වගේ එදිනෙදා ලාභ ලබන මේ දේවල් ඉගෙන ගන්න කිය නිසා අර ධර්මයෙන් අපි ඈත් වෙන්න පටන් ගත්තා. ඒක සංවිධානාත්මකව ජාත්‍යන්තර වශයෙන් කරන ප්‍රෝඩාව. අපේ මෙච්චර ගැඹුරක් තියෙන මේ ධර්ම පුස්තක ටික පැත්තකට දාලා ඒවා කොන් කරලා කොහෙදෝ තියෙන කුණුහරුප ටිකක් ගන්නලා ඒ වගේම විභාග පාස් කරලා උන්ට ලොකු රස්සාවක් දෙනවා. උණ්ඩේ කරලා වැඩි padi ගෙවනවා. padi ගෙවපුවාම අම්මලා තාත්තලා ඉඩම් බෝදල් විකුණලා දරුවෝ රට ඇරලා අර කුණු හරප ටික උගන්වනවා. උගන්ලා ආපුවාම ඌ එන්නේ නහයෙන් බලාගෙන. ගමේ වුන් නිකන් මේ බුද්ධ ආගම පොත ඉගෙන ගන්න අපේ දරුවෝනේ අපි වත්තියෝ ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන තියෙන්නේ. අහවල් විෂය ඉගෙනගෙන තියෙන්නේ කියලා දෑවක කාබාසිනියා කළා ඉවරයි. ඒ නිසා අපට දැන් ඉස්කෝලේට ගියාට ඒ පැරණි විෂයන් උගන්වන්නේ ඔක්කොම නව විෂයන්. ඒකට ඉතින් අපි රොද බැඳගෙන යන්නේ. රජයත් යන්නේ මේ පැත්තට. දෙමව්පියොත් යන්නේ මේ පැත්තට. ගුරුවරුත් යන්නේ මේ පැත්තට. ඒ නිසා ශිෂ්‍යයෙකුට කවදාකවත් මේ මූලික දේවල් ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකේ දරුණු බලපෑම. දරුණු බලපෑම හොඳට පේනවා. මේ භාවනා වගේක් විශයක් කිහිදලා කියලා දෙන්න ගියාම කොච්චරක් අනවබෝධයක් තියනවද කියලා. මේ කියන ප්‍රධාන කාරණේ කවදාවත් කතා කරන්නේ නැහැ. කොහෙදෝ නැති දේවල් ඔළුවේ දාගෙන බුද්ධ ආගමක් කියලා හිතාගෙන ඒ භාවනා කරන්න ගියාට පස්සෙත් ඒක තමයි කතා කරන්නේ. ඉතින් කාට හරි කිව්වොත් ඕවා තියන්න පොඩ්ඩකට පැත්තක මේ මේ කියන දේ පොඩ්ඩක් මෙච්චර අපකප වෙලා ඇවිල්ලා සුදු වෙනකන සුදු පිරිසක් මැදගෙන ඉන්න නිසා මේ කියන දේ අහලා කරන්න කිව්වත් අනේදී මේ අකප මේ අවඩක් කරන්න හිතලා කරන නෙවෙයි. ඒ මල්ල පිරිලා තියෙන කුණු කන්දල් වලින්. අලුතෙන් දෙයක් දාන්න ඉඩක් නැහැ. ඉතින් ඒක නිසා ධර්මයේ කියලා දෙනකොට ඒක අන්තිමටම තමයි ඇහෙන්නේ. ඒක නිසා මේ සෙන් බුද්ධ ආගමේ බුද්ධ ආගමේම තියෙන වෙන නිකායක් මහායාන නිකායක් ඒක බොහෝම ප්‍රසිද්ධව කියනවා අපේ මල්ල පිටිලා තියෙන නිසා ධර්මයක් දාන්න ඉඩ නැහැ. අනික කුණු කන්දල් වලින් පිටිලා. ඉතින් ඒකට කියනවා ඒ මේ විශාල කන්දක් පාමුල සානුවේ තිබිලා තියෙන ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ජපන් රටේ ඉතින් මේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමා ධාමත්ව මහන්සියන බොහෝම ප්‍රසිද්ධ කෙනෙක්. ජාත්‍යන්තර වශයෙන් ළමයි එනවලු එතෙන්ට ජාතික වශයෙන් උත් එනවලු. ඇවිල්ලා හැම කෙනාම යන්න ඉස්සෙල්ලා අර කන්ද උඩ ඉන්න තනියම ඉන්න තාපස කෙනෙක් වඳින්න යනවලු මේ ගුරුව මේ හැම වෙලාවෙම මේ මහාචාර්යවරට වැඩිය ගරු කරනවා. ඉතින් හැම කෙනාම කියනවලු අපව ගෙදර යන්න ඉස්සලා අපි තාපස්තුම වන්දනා කරලා යන්න ඕන කියලා. ඉතින් මේක මහ ඉසේකක් වගුල මේ මහාචාර්යවරයාට ඇයි අද්දෙයනේ මම ඉඳ උදේ ඉඳලා හැන්දෑන කම්මුන්ට උගන්වනවා. මම ඔක්කොම වඳින්නේ අර මහාචාර්ය තාපසයට. ඉතින් දවසක් මෙයා හිතවලු යන්න ඕනයි කියලා. යන්න වෙලාවක් නැහැ. වැඩ. උදේ ඉඳලා හැන්දෑනකම් වැඩ. පස්සේ දවසක් ඉතින් කට්ටියෙන් ඇහුවලු උඹලා මොකද කරන්නේ නෑ නෑ යාළඟ තියෙන දැනුම මේ සාමාන්‍ය එකක් නේ විශාල දැනුමක් තියෙන කෙනෙක්. යන ඉතින් මෙයත් එක දවසක් කොහොම මාරුවේ එතෙන්දි ගිහිල්ලා තියෙනවා යනකොටම ඒ තාපසතුමාගේ විශාල දොරේ පුංචි කවුළුවක් තිබිලා තියෙනවා දොරට තට්ටු කරනකොට අර කවුළු ඇරලා බැලලා කිව්වලු මේ මම පල්ලෑ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙනෙකුටම දොර වහලා දාලා මිනිහා ගියලු යන්නේ බලන්නවත් ගියේ නැතුව ඒ මහාචාර්යවට හොඳටම කේන්ති ගියලු යකෝ මේ මිනිස්සයා මේ ආගන්තුකයවත් පිළිගන්න දන්නේ නැති මිනිස්සෙක් මේ මිනිසු රට්ටු වටිනාකමට සැලකුවාට කියනවා. ගිහිල්ලා ගියාට පස්සේ අනික් කට්ටිය කියවල තමුසෙලා මේ වංචිත මිනිස්සයා ළඟ සාමාන්‍ය ආචාර ධර්මයක් නෑ ඔයි. වෙන මිනිහක් පිළිගන්නේ නෑ. ඊට පස්සේ කවලු ඔබතුමා ගිය ක්‍රමයට කපක් ගියත් හම්බ වෙන්නේ නෑ. බොහොම නිහතමානීව යන්න. එයා ඔය මොනම දේ කරක්වත් විශ්වවිද්‍යාලවලත් මහාචාර්යකමට මොකක්වත් සලකන්නේ නෑ කියලා. ඒකට මහාචාර්යතුමාට හිතනවලු වෙන්නත් ඇති කියලා. ආයෙ දවසක් ගියාලු. ගියාට පස්සේ දොට දත්තු කරලා බලනකොට ඊට පස්සේ කිව්වලු මේ හම්බ වෙන්න පුළුවන්ද මම එක දවසකුත් ඇවිල්ලා හම්බ වෙන්න පුළුවන්ද කියලා එයා දොර ඇරියලු එක දවසකුත් ඇවිල්ලා මේ මට කවුළු වැහුවයි කියනකොට ආයෙසරක් දොර ඩාං ගාලා වැවල දැම්මලු තාපතය ගියලු ඇතුළට එදත් මේ මහාචාර්යවට තේකේන්ති ගියලු ගෙටවත් එන්න දෙන්නේ නැතුව දොර වැහුවයි කියලා නමුත් ගිහිල්ලා ළමයින්ට කියනකොට කිව්වලු සර් ඔය යන ක්‍රමයට යාව අල්ලන්න බෑ එයා ওই දෙරළට ගරු කරන જાති කෙනෙක් නෙවෙයි. ගිහිලා ගත්තොත් ගත්තා. ඒ දැනුම වටිනවා. ඉතින් ආයෙත් දවසක් බොහෝම හිත හදාගෙන ගියාට පස්සේ යා කිසිම පට්ටන්දරයක් කියන්නේ නැතුව නම්බුනාම කියන්නේ නැතුව මට ඔබතුමාට අනුකම්පා කරලා මට පොඩ්ඩක් හම්බ වෙන්න දෙන්නේ. ඊට පස්සේ මෙයා කතා නැතුව දොර ඇරලා වාඩි වාඩි වෙන්න ආසනයක් පෙන්වනවා. ඉතින් දැන් දැන් මහාචාර්යතුමා හිතාගත්තර දැන් මේ මනුස්සයා කේන්ති ගසගත්තොත් මටයි පාඩු. දැන් තුන්වෙනි සැරිත් ආවේ බොහොම අමාරුවෙන් වෙලාව ගත කියලා කරබන හැලහොල්මනක් නැතුව ඉන්නකොට තාපස්තුමා ගේ ඇතුළට ගිහිල්ලා වෙලා පීරිසි කොප්පෙකුයි පීරිසිය ගෙනලා අතේ තිබ්බලු. මහාචාර්යතුමා බොහෝම ගෞරවයෙන් පාර ගත්තා. ඊට පස්සේ අර මනුස්සයා ඇතුළට ගිහිල්ලා වක්කරලා තේ පෝච්චයක් ගෙනල්ලා මුණ දිහා බලන්නේ නැතුව මේ මහාචාර්යගේ අතේ තියෙන පීරිසි කොප්පෙට වැක්කිරුවා. ඉතින් මහාචාර්යවරු දැන් බොහෝම එලබ සිටි සිහියෙන් මේක දිහා බලාගෙනකොට දැන් කෝප්පේ පිරුණලු. අරය දිගටම වක් කරනවලු. ඊට පස්සේ ඒසොළු මේ චාරිත්‍රාක් වෙන්නේ නැති කෝපේ පිරුලා දුන්නයි කියන්නේ දැන් පීරිසියටත් දැක්කලා දැන් මහාචාර්යවරයාගේ මහාචාර්ය ඕලෝගුවට වැටෙනවලු තේ. ඊට පස්සේ මූණ දිහා බලලා කිව්වලු මේ මේ තේ අහක යනවනේ. ඊට පස්සේ තාපසයකලු ඔය කෝපේ හිස් කරගෙන આવොත් ඔකට තියෙන දෙයක් අල්ලයි දැන් මේන් පස්සේ දාන ඔක්කොම පිට තමයි යන්නේ. ඔබතුමාගේ ඔළුවත් ওই වගේ තමයි කිව්වා. මොන දෙයක්වත් අහන්න ලෑස්තියක් නැහැ. මේක වැක්කිරනවා කරුණාකරලා හිස් කරගෙන ඉන්නේ කියලා. ඒ නිසා අපි කෙනෙක් ධර්මයේ ළඟට යනකොට ඔය පඬිතකම දන්නවයි කියන එක තමයි අපිට දෙන ප්‍රධාන දුර්ලභම. අපි එතෙන්ට යනකොටම ලෑස්තිලා යන්න ඕනේ අපි මේ යන්නේ ධර්මයක් ආවට. ඒ නිසා පට්ටන්දර තමන්ගේ තහන්න මාන මොන දේ ධර්මයට අවුලක්. ඒ ධර්ම sannivedanයට අවුලක්. ධර්ම ගෞරවයට බාධාවක්. මේක සාමාන්‍ය ලෝක ඥාන වැඩි වෙන්න වැඩි වෙන්න ධර්මා ගෞරවය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි අහන්න යනකොට ඒ සඳහා සැදී පැහැදී සිටින ගතිය සක්කච්ඡකාරී කමෙන්ම කී හැකි මනුසර ධර්මයේ වටිනවා තේරෙයිද අල්ලයිද නැද්ද කියලා. මුග දෙනකොට අල්ලන්නේ නැත්තේ මොකද ඒගොල්ලන්ගේ දැනටමත් බාකෝප්පි පිටලා දෙන්නේ. එනකොට gedirin kinaba කුණු කන්දල් ටික නිසා මොනවා වැක්කිරුවත් පිට යන්නේ. ඒ නිසා භාවනා වැඩමුළුවක පළවෙනි දවස් දෙක බලනකොට කිසි කෙනෙකුට හරියට නිකන් අර මූලික උපදේශපන්තිය නෑ වුණා වගේ කතා යන්නේ. ඒ තුන්වෙනි දවසේ විතර ආයෙසරයක් අර උපදේශපන්ති දෙන්න ඕනේ. මේ කරුණා කරලා අපි මෙතන පිරිසුදු කරගත්ත අපි දන්න තේමාවකට වැඩ කරන්නේ. ඔය එක එක්කනාගේ මනදල සපුරන්න, පින් කරන්න අවස්ථාවක් නෙවෙයි මේක. ඒ නිසා කරුණාකලේ ටික අහන්න කියනකොට උඟව දෙනකොට පෙන්නේ මේ අපිට මේ අපි බබාලා කරන්න හදනවා අපි දෙකේ වන්තියේද අපිටත් යමක්කම තේරෙනව නේද ඇයි අපිට ඕන විදිහට මේක කරන්න බැරි කියලා දැන් ධර්මයේ එහෙම පොරොන්දුවක් නැත්තේ නෑ ඒක නිසා ඒකට ඒ කියන සැදී පැහැදී සිට ගන්න ගතිය යටහත් පහත් ගතිය සක්කච්ඡකාරීකම රහත් වෙනකම්මත් කරන්න වෙනවා රහත් උනට පස්සෙත් කරන්න වෙනවා ඒ නිකන් සාමාන්‍ය ඉස්සරහ කියලා කමටහනක් ගන්නවා කටයුතු නිසා නෙවෙයි ඒ නිසා කාලයක් තිබුණා අපේ මේ තේරවාද ශාසනයේ කමඨහනක් ගන්න වෙත පැමිණෙන ක්‍රමයක් ගුරුරෙක් ගාවට ගිහිල්ලා ඒ ගුරුරයාගේ හිතරක් නොකරන විදිහට කමඨහන ගන්න හැටි විශාල දීර්ඝ වැඩපිළිවෙලක් ඒක තාමත් තියෙනවා විසුද්ධි මාර්ග වගේ පොත්වල කොහොමද ශිෂ්‍යයා තමන් ළඟට එන හැටියට ඒ චරිත ලක්ෂණය බලලා එයා බාර ගන්නවද නැද්ද කියලා ගුරුනාංශය තීන්දුව කරනවා ඉතින් මෙව්ව දැන් අපි පුළුවන් තරම් එකිනෙකා කෙරෙහි අන්‍යෝන්‍ය අවබෝධයෙන් අඩු කරලා අපි හදා බෙදා ගැනීමකට යනවා අර තියෙන සම්ප්‍රදාය සමහර විටක හෙට්ටු කරලා වගේ. ඉතින් ඒ වගේ අඩුපාඩුවන් හිටිනවා එතකොට. එතකොට ධර්මයේ හදාරන්න නෙවෙයි මෙතෙන්ට එන්නේ මේ දවස්වල gedara වහලෙ තෙමෙනේ හින්දා. ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා විවේකීව ඉන්නේ. එහෙම නැත්නම් මමත් රිට්‍රීට් මෙච්චර ගාණක් කරලා තිනවා කියලා ඉලක්කම් කතා කරන්න එනවා. මේ සෑම දෙයකින්ම මේ සුතා දතා ಪರಿචිතා වචමන සානුපෙක්කිතා දික්ඛ්‍ය අපටි විද්ධා කියලා පෙර විදිවලට එන එකනට අර විදියට පටලවාගත්ත එකන අලි වාතයක් කරනවා. මධ්‍යස්ථානටත් හරි වාතයක් කරනවා. ඒ කෙනත් ඒක එතෙන්ට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒව සුද්ධ කරන්න ලේසි නැහැ. ඒ ඒ ඒ විදිහට මේ ධර්මයකට කටයුතු කරනවා කියන එක ලේසි නෑ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ සඳහාම දැන් ධර්මයේ සඳහාම අපකප වෙච්චි සංඝයා ගත්තොත් මෑණිවරු ගත්තොත් එයත් ගියන්න වැඩි අනිවාර්යයෙන්ම සැදී පැහැදී සිටිනවා කියන එක බාධක පාසිකාවක් පිළිගන්නව අබෞද්ධ බව පිළිගන්නවා. නමුත් කීයෙන් කී දෙනාද යෙදෙන්නේ? කීයෙන් කී දෙනාට කිව්වොත් එහෙනම් මෙන්න මේකයි කරන්න ඕන කියලා පිළිගන්නේ. කීයෙන් කී දෙනාද ඒක අහන්නවත් එන්නේ ඒගොල්ලන්ට වැඩ තියෙනවා. ඒගොල්ලන්ට කියන දේ තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතාගෙන එනවා මෙන්න මේකයි අපිට අවශ්‍ය කරන්නේ. ඉතින් ඒක නැත්තම් නිතරම කාලේ නාස්ති කරගෙන යනවා. ඉතින් ඒ වැනි තත්ත්වයේදී උපාසක උපාසිකාවන් ගැන කුමන කතාවක්ද? ඉතින් නම සර්වජන් වහන්සේගේ ධර්මයේ කිසිසේත්ම උරගා බලන දෙයක් නැත්නම් ඒක උරගා බලපු දෙයක්. ඒකට අපි කවදද සැදී පැහැදී සිටින්න කියන්නේ ඒක තමයි භාවනා දියුණුව කියන්නේ එච්චරයි. අපි මේ මූනිච්ඡාවට කරන එක නෙවෙයි ඒක ඇතුලෙන් පරිණාමයටපත් වෙනවා. ධර්මය අපිට ඇහෙනකොට ඒක පරිණාමයකටපත් වෙනවා දියුණුවකටපත් වෙනවා ගුණ විශේෂයකටපත් වෙනවා අනේ පත් වෙන කෙනාට තේරෙනවා බුදුජානන් වහන්සේ ළඟ තියෙනවා පුරුෂ ධම්ම සාර්ථී ගුණයක් කියලා එකක්. දමණය කළ හැකි පුරුෂයන් දමණය කරලා ධර්මයට සාධාරණට යොමු කළ හැකි උත්තම පුරුෂයන් අතර එක්කෙනෙක් තමයි බුදුහාමුදුරුවෝ. හැබැයි ඒක තනි පැත්තෙන් කරන්න බෑ. එළඹෙන පෙළඹෙන එකනත් ඒකට හැමදාම එන්නෙන්න සැදී පැහැදී කටයුතු කරන්න ඕනේ. එහෙම නැතුව මේ part time job එකක් කරනවා වගේ එහෙම නැත්නම් තව ඩිප්ලෝමා එකක් කරගන්නවා වගේ එහෙම නැත්නම් මේ ලෙඩ රෝග සනීප කරන්න එහෙම නැත්නම් වෙන নানা ආකාර ප්‍රශ්න සඳහා මේක කරන්න යන්න ගියාම එක පැත්තකින් කරනකොට හිත තැහැකි ඔය තනි අතින් අල්ලන්න ගියොත් වමතින් අල්ලන්න ගියොත් අල්ලන්නේ නැතුව ඉන්නවට වැඩි අමාරු වෙනවා අල්ලනවනේ මේක දෝතින් අල්ලන්න බැන්නම් අතල්ලා නිකන් එකයි තියෙන්නේ අපි මෙතෙක් කල් හිටියෙන් බයට අතහැරලා තමයි නමුත් කෙසේ නමුත් මේ ඔක්කොම මේ කියන විස්තර මේක සඳහා පෙළඹෙන අය බය කරන්න කියන කතාවක් නෙවෙයි. මේකට ධර්ම ගෞරවය පහළ කිරීමට කරන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් මේ විදියට සුතා දතා ಪರಿචිතා වචනානුපෙක්ඛිතා මන දිත්‍යා විපටි විද්ධා කියන මට්ටමට භාවනා කරලා ඒක නා යම්ම හේතුවක් නිසා පසු කාලීනව මුට්ටසත්‍යයටපත් වෙනවා භාවනා ජීවිතය ගත කරගන්න බැරි වෙනවා පිරිනව. එහෙම නැත්නම් කෙලසෙනවා. කෙලෙසිලා අවුල් මනසින් මැරෙනවා. ඒත් පුදුරජානන්සේ කියනවාට මුල් ටික හරියට කීරුවලා තිබුණා නම් එයා අන්‍යතර වූ දේවනිකායකට යන්න තරම් හේතුවක් තියෙනවායි කියලා අර බණ ටික හරියට පිරිසුදු කරලා දැනගත්තා. ගියාට පස්සේ වුණත් ඒ දේවනිකායකට ගියාට පස්සේ වුණත් එයා හැරලා බැලුවොත් මයිත් එකේ හිටපු ඔක්කොම පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. මම දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මොකදයි මේ කියලා. කොහොමදයි මම මේ මෙතෙන් ආවකලේ ආර තේරෙන පටන් අර ගන්නවා මම යම් දවසක Brahmacharyak එහෙම නැත්නම් අසුවිරු ඥාන සඳහා ඊට පස්සේ චින්තාමය ඥාන ඊට පස්සේ ප්‍රත්‍යක්ෂය සඳහා වේලාවක් ගත කරලා තියෙනවා. ඒ කාලේ මම බුදුබණක් අහලා තියෙනවා. ඒක මම ටිකක් දිරවගෙන තියෙනවා. වචන හොඳට කලපලා බලලා තියෙනවා. මගේ හිත හිතින් විමසලා බලලා මගේ හිත පිරිසුදු වෙච්ච කාලයක් තිබිලා තියෙනවා. නමුත් ඊට පස්සේ කාලේ මට යම් යම් හේතු නිසා මගේ සතිය මුඩ සතියක් පාටපත් වුණා. හිත දූෂිත වුණා. නමුත් අර ඒ නිසා මරණ මොහොතදී මට එලඹ සිට සීයේ මරණයට යන්න බැරි වුණා. නැත්නම් අබැක්කේදී කලබලෙදී මම එහෙම කරගත්තා. ඒ වුණත් දැන් මම මෙතන ඉන්නේ එදා ඒ කරගත්ත ධර්ම කොටාසට අහපු නිසායි කියලා ඊට වහාම සතිය පිහිටන්ඩ උත්‍රාජාන කියන දහන්දා භික්කවේ සතුප්පාදෝ මම මේ අතරමැද ගත කරපු නිකා නිසා තමයි මට මරණයේදී සිහිමිකල් වෙලා මැරෙන්න සිද්ධ වුණේ නමුත් මට දැන් ආය අවස්ථාවක් තියෙනවා එදා වුණු කරපු ටික ඉක්මනට හිතට එලව ගන්න එතකොට බොහෝම ඉක්මනට යාට මේ ධර්මයක් දැනගෙන අසත්‍යමත් වෙලා ඒ දුර්ලභකම් ඇති කරගත්ත නිසාම අර හරි පැත්තට ගිය ගමන් වහාම ධර්මය අවබෝධ වෙන තැන ඉඩක් තියෙනවා කියන්නේ. ඒක මේ ධර්මයකට හිත යොදා ගත කිරීමෙන් ලැබිච්ච පළවෙනි ආනිසංසය කියලා. ඉතින් ඒක නිසා මේ වගේ බණක් භාවනාවක් කරනකොට අපිට ඥාන තුනක් ලැබෙනවා. එකක් තමයි මේ සුතමය ඥාන, ඒ සුත්තමය ඥාන, චින්තාමය ඥානයක් බවට පත් වෙන්න. නැත්තම් මේක හිතට කනට ඇහිච්ච දේ දිරව ගන්න නම් ඒක අර පිරිච්ච භාජනයකට තව වතුරක් කරලා අහ කන වගේ කරන්න බෑ. ඒක උඩට හැරෝ කලයකට වතුර එකතු වෙන්න වගේ Tamante ඒ ඇහෙන දේ අසුවිරු ඥානවල පෙළ ගැස්ම එකින් එකට yaadena ගතිය තේරෙන්න ඕනේ. තේරෙන්නේ නැත්නම් මේක ලක්ෂ වාරයක් එකම කියලා මතක් කරගෙන මතක් කරගෙන ඒකේනා අර මූලික දේ අපි කියනවා මූලික කමඨහන කියන එක ලක්ෂ වාරයක් කරනවා. ඒ නිසා බණ කියනකොට සුතමේ ඥාන සම්පූර්ණ වීම සඳහා ඒ අසන්නගේ කෘත්‍ය සඳහන් කරලා තියෙන්නේ සෝතාවධානීය පඤ්ඤා සුතමේ ඥාන. මේ සඳහාම අවධානයේ යුක්තව කන යොමු කිරීම හිත යොමු කිරීමට කියනවා සෝත අවධානය එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මම මෙතෙක් අහපු ධර්ම කොටසත් එක්ක බලනකොට මෙතන සුවිශේෂීකමක් තියෙනවා මෙතන ප්‍රායෝගික පැත්තක් තියෙනවා අනිත් වගේ දාලා අහක පැත්තකට ගිහලා මේ කණින් අහලා මේ කණින් පිට කරන්න බෑ මේකේ ප්‍රායෝගික කොටසක් තියෙනවා වෙන විදිහකට කියනවා නම් බණක් අහගෙන ඉන්නකොට අඩු ගානේ කාරණා එකක් දෙකක් වැටහෙනවා මෙව ඊට ඉස්සෙල්ලා මට මේ විදිහට ප්‍රායෝගික වැටහුනේ නැහැ. ඒ නිසා මට ඒකෙන් අර්ථ සිද්ධියක් උනේ නැහැ. අද මට වැටහෙනවා මේකේ තියෙන ප්‍රායෝගික වැටක්. මට මේක කළ කළ බැරීමේ ක්‍රියාවත් කර බැරීමේ පැත්තක් යුතුයකමක් මට තියෙනවා. වගවීමක් තියෙනවා කියලා වැටහෙනවා නම් ඒක සාමාන්‍ය පොතේ සඳහන් කරන්නේ ශද්ධාවෙන් බණ අහලා ඒ ශද්ධාව කුසල ඡන්දයක් වඩපත් වෙනවා මෙන්න මේ කොටස් ටික මම අනිත් දවසේ කරලා බලන්න ඕනේ කියලා කරබැලීමේ ආශාව පහළ වෙන්න ඕනේ. එහෙම වුණේ නැත්තම් බණ කියන එක්කනට බණ කියන්න තේරෙන්නේ නැහැ. අහන කෙනාට බණ අහන්න තේරෙන්නේ නැහැ. එතකොට අර වතුර පිටිච්ච භාජනයකට තව වතුරක් කරන්න වගේ අහකෑමක් වෙනවා. ඒක ධර්ම අගෞරවය කියලා කියනවා. බුදුචානන් වහන්සේ දේශනා කර තිනවා භික්ෂුවක් තව කෙනෙකුට ධර්ම දේශනා කරනකොට කාරණා 16ක් 17ක් බල්ලා තමයි බණ කියන්නේ. එහෙම නොකිව්වොත් අහන්නට නෙමෙයි පෞසිද්ධ වෙන්නේ බණ කියන්නට. ඒ කෙනා ඒකට සැදී පැහැදී නොසිට ඉන්න වෙලාවක බණ කිව්වොත් සීකියාපද බ්‍රාහමණය කෙනෙකුට කටපාඩම් කරලා තියාගෙන ඉන්න ඕනේ. මෙන්න මේ විදිහට දෙරපු සපත්තු දාගෙන තොප්පි දාගෙන කුඩ ඉහලාගෙන වාහනයක නැගගෙන තමන් බණ කියන එකනට අවස්ථාව දෙන්නේ නැතුව ඒගොල්ලෝ මහාන් තත්ත්කම් පාගෙන ඉන්නවනම් ඒ බණ කියන කෙනාට යහපත් සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ ඒ අවස්ථාවේ එනකන් බණ කියන්න ඕන නැහැ. නිසා බණ අහන කෙනා දැනගන්න ඕනේ පන්සලකට ගියාම මධ්‍යස්ථාන ගියාම කොයි වෙලාවෙ බණපදයක් ඇහි දන්නේ ඒ නිසා මම ඒකට යටහත් පහත් තැනට ගැළපෙන විදිහට නිසා තමයි අපි කියන්නේ සපත්තු සෙරපු ගලවලා තියලා ඉන්නේ තොප්පි ගලවලා තියලා එන්න. ඔය අනිකුත් විභූෂණ මුකුත් කරන්න එපා. එතකොට මේ ධර්ම ගෞරවයක් සිදු වෙන නිසා ගැළපීලා කටයුතු කරන්න කියලා. ඉතින් ඒ ටික කටයුතු කරනකොට අපි කියන එකට සක්කච්ඡාකාරීකම. ඒ දේ සඳහා සැදී පැහැදී සිට ගන්නවායි කියලා. ඉතින් උඟක් වෙලාවට බණ කියනකොට කට්ටිය වල පිටියට හේච්චලා බුදි. ඉතින් එතකොට මම එක දවසක් මේ බල්ලෙහා බණ කිව්වා. පින්නපාතෙන් පස්සේ ඒක liver වෙලා මම හරි ආසයි ඉතින් බණ කියන්නේ මේ පොත් පෙරලාගෙන කටපාඩම් කරගෙන ඉතින් බණ කිව්වා කොහොම හරි 11යි 10යි 20 විතර ඉඳලා 11යි 10 විතර වෙනකම් බණ. කියන්නේ විනාඩි 50ක් විතර බණ. බණ කියවිවල මම අතන පාත්‍ර කුටියට ගියා. ගිහිල්ලා සිගුර ගල්ලා පාත්‍රේ කරේ දාගන්නකොට පිරිස එනවා පිටිපස්සෙන් ධර්ම පූජාව අරගෙන. එක මිනිසෙක් බණිනෝ හොඳටම බණ කියපුවා හාමුදුරුවෝ. මේ බණ කියනවා කියලා ඔච්චර කියලා අපිට අහහින්න වෙලාවක් තියෙනවා. ඔක ටිකින් කිලින් කියලා ඉවර කරන්න එපා. එහෙම නැත්නම් ඉතින් අපිට නිින්ද යනවනේ. දැන් මට එළියට එන්නත් බෑ. ඇතුළට යන්නත් නම් දොර වහගෙන ඇතුළට කරබන හිටියා මේකට යනකම්. මොකද ඒගොල්ලන්ට හරි කරදරයි මේ වෙලාවේ අර දිගට බනහන එක. ඉතින් වගේ විශිෂ්ට සම්මාන ලැබෙන වෙලාවල් තියෙනවා බනවලට. මොකද ඒගොල්ලන් ඕනලා තියෙන වෙලාව බුදියන්නේ. මේ බුදින වෙලාව දන්නේ නැතුව <clears throat> අපි නැගිට නැගිට බණ කියන්න යනවනම් ඒක මුලින්ම අපු කලයකට වතුරක් කරනවා වගේ තමයි. ඒක මේ බුදුහාමුදුරන්ගෙන් මෙපිට කාටවත් තේරෙන්නේ කාටවත් තේරෙන්නේ අනික් කෙනා බණ අහන්න උකහා ගන්න මට්ටමක ඉන්නවද සූදානම් මනසක් තියනවද කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දවසක් කැළේ මැද භාවනා කර කර ඉනවා. ඒකට මාස්සද්දෙක් මුවෙකුට විදලා මුවා පැනලා යනවා. දැන් මේ මස් ඇද්ද මුවා පිටිපස්සේ එළවන ගමන් දකින්න ශ්‍රමණෙක් ඉන්නවා ගලේ කැලේ ගහක් මැද වාඩි වෙලා කිල්ලා අහනවා ශ්‍රමණේ මෙතනින් මුවෙක් යනවා දැක්කද කියලා. එයාට ඕන කරලා තියෙන මේ ඊපාර කාගෙන යන මුවා ළඟනද සාරිපුත්‍රයන් උපාසකවන්ත පොඩ වාඩි වෙන්න කියලා දැන් මේ මනසට බණ. සරුවච්චන් වහන්සේ ගඳ කිඩියේ ඉඳලා බලනකොට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මස් ඇද්දෙකුට බණ කියනවා. දැන් මස්සැද්දා ඉන්නේ පුදුමාකාර තක්කු මුක්කු කර මුවා ඉක්මනට අල්ලගන්න. සරුවච්චන්හන්සේ සාරිපුත්‍ර ස්වාමීන් කියනවා ওই මස්සද්දට යන්න අරපන්. මම නැත්තම් ওই මත්ත මස්සද්දගෙන් ගුටි කනවා තමයි. ඉතින් ආදත් ඔය රේඩියෝ එකේ බණ කියනකොට හුඟක් මස්සද්දන්න තමයි බණ කියවෙන්නේ. පොල් ගහන ගමන්, වැසිකිළියේ ඉන්න ගමන් අනම්මනම් කරන ගමන් බණ අහනවා. බණ අහන කට්ටියක ඔක්කොම අහ කරනවායි කියලා මං කියන්නේ නමුත් මේ වගේ ඉඳගෙන ආවිත බණක් අහන කොටයි අර වගේ අනම්මනම් කටයුතු කරනකොට බණක් අහනකොටයි වගකීම ගොඩක් එන්නේ බණ කියන කෙනාට. ඒ ඒ தත්ත්වය ඇති කරලා දෙන්නේ නැතුව බණ කියන්න පටන් අර ගන්නවා කියලා කියන්නේ. ඉතින් හැබැයි මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ බණ කියනකොට පිටිස ඔක්කොම බණ අහන්නේ එක්කෙනෙ දෙනකොට තේරෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකින ආරවණු කරගෙන ධර්ම දේශනා කරනවා. ඒ වෙනි දේශනා කරනකොට ලක්ෂයක් බුදියාගත්තත් තමන්ගේ ධර්ම කරුණු කහ ගන්න පුළුවන් කෙනාගේ මනස සලකලයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේ සෝතානුද්ධත සූත්‍රයේදී සෝතානුත්තතානම් භික්කවේ ධම්මානම් වචසා ಪರಿචිතානම් මනසානුපෙක්ඛිතානම් ditthiya suppati viddhana මහනි මේ අහන ධර්මයේ හිතේ දරා ගන්නවනම් ඒක වචනයෙන් වචනයට කටපාඩම් කර ගන්නවනම් ඒක මනසෙන් පිරික්සා බලනවනම් එයාගේ චිත්ත විසුද්ධිය සිදු වෙනවනම් එයාට ඒ වෙලාවෙම නැති වුණත් ඒ අතරමැද කාලේදී ආගේ මනස අසතිමත් වුණත් කවදා හෝ ඉක්මනට මැරිලා ගියත් බොහෝම ඉක්මනට සතිය පිහිටනවා ඉක්මනින් ධර්මයේ අවබෝධයක් ඇති වෙනවා. ඒ නිසා අන්නේ පිරිස ඔක්කොම අන්‍ය විහිිත වෙලා ඉඳද්දී ඒ අතරමැද ඉන්න බණ අහන කෙනෙක් ධර්ම ගෞරවය ඇති කෙනෙක් බවට තමන්පත් වෙන්න කරන කටයුත්තට තමයි අපි කියන්නේ ධර්ම ගෞරවය ඒක ලේසි නෑ. ඒක ලේසි නෑ. හැබැයි එහෙම ඉන්න එක්කනට ධර්මයේ සඳහය සදී පැහැදී ඉන්න එක්කනට තේනවා අනිකුත් විෂයන් වගේ නෙවෙයි. ධර්මයේ මේ ගල් රෝලක් යට කර ගිය කරන ගියා වගේ ඒ මනසේ අඹරවගෙනම යනවා. ඒ එයාගේ පෞරුෂත්වය එයාගේ සක්කාය දිට්ඨිය අඹරවගෙනම යනවා. ආයේ කතා කරන්න දෙයක් නැහැ. ඉතුරු කරන්නේ නැහැ මොකක්වත්. ඒ වගේම එයා ළඟ තියෙනවා නම් සීලබ්බත පරාමාසයක්. මේ සීලය කියලා කියන්නේ මෙන්න මෙහෙම මෙහෙම එකක් කියලා ඒක අම්බරලම දානවා. නෑ නෑ සීලය කියන්නේ මේකයි. එයාගේ තියෙනවනම් සැකයක් මිරිකලම අරිනවා. ඒ දේ වෙන්නේ නැත්තම් එහෙනම් ඒ කියන්නේ ওই කියන ගණතුන වෙලා නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් සෝතාව දහනේ පඤ්ඤා කියන විදිහට බණක් ඇහෙනකොට කන යොමාගෙන හිත නමාගෙන බණ අහනවනම් ඊට සිදුවෙන වෙනස තමයි හැමදේම අදහදා අදහ පිළිගැනීමෙන් හිටපු මිනිස්සයා තේරුම් ගන්න මේ හැම එකම කරන්න වෙලා නැහැ. මෙන්න මේ ටිකමම දැන් ක්‍රියාවත් කරලා බලන්න ඕනේ කියලා ක්‍රියාවත් කොට බැලිය යුතු Tamange උපනිශ්‍රේ සම්පත්තියට අනුව ගැලපෙන කොටස හිතා ගන්න. මම ඊගාදාසේ පරියන්කට ගියාම මෙන්න මේ ටිකයි කරලා බලන්න මම සක්මන් කරනකොට මෙන්න මේ ටිකයි කරලා බලන්න මම එදිනදා ජීවිතේ ගත කරනකොට අඩුම ගාන වෙන්නේ මේ ටික කරලා බලන්න ඕනේ කියලා යාට ඇති වෙන්නේ කුසල ඡන්දය අනුව තමයි යාට සුත්වාන සංවරයේ පඤ්ඤා කියලා අහුවට පස්සේ මම මෙන්න මෙතනදී හික්මිලා මෙන්න මේ වැඩේ කරන්න ඕනේ. පරියංගයට ගියාට පස්සේ මම කල යුත්තේ මේකයි. මම මෙතෙක් කල දන්නේ නැහැ. මම ওই ඉඳගෙන මොකක් හරි නවගුණ වලක් ගණන් කර කර හිටියා. නැත්තම් ওই ඉතිපිසෝ පාඨය කිය කිය හිටියා නැත්නම් මොනවාරි කර කර හිටියා. නමුත් ඊට වැඩිය මේක මෙන්න මේ දේ කළ යුතුයි. සක්මන් කරනකොට මම මෙන්න මේ දේ කළ යුතුයි. එදින්දා ජීවිතයේ චිත්තක්ෂණයක දෙක්කාරි මම මෙන්න මේ විදිහට සතිය පිහිටිය යුතුයි කියලා යාට ඒ ඒ ඉරියව්වේ විය යුතු සංවරය පිළිබඳව ඔප්නන් වීමක් සිද්ධ වෙනවා. කුළු ගැන්වීමක් සිද්ධ වෙනවා. මුදුන්පත් වීමක් සිද්ධ වෙනවා. එහෙම සිද්ධ නොවුනනම් වෙන්නේ නැත්තම් ඉතින් මේ බණට කියන්නේ අර පිරිච්ච භාජනයට වතුර කරා වගේ මුණින් කරනවක කලයකට වතුර දැම්මා වගේ. ඒ නිසා සදී පැහැදී සිට බණහන කෙනාට මුළු බණේ තියෙන තේරම තේරෙන්නේ නැහැ කාටවත් ඒක වෙන්නේ නමුත් එකක් හරි දෙකක් හරි කාරණා තේරෙන පටන් අර ගන්නවා. මම මේ දෙකල් මෙන්න මෙහෙමයි හිතාගෙන නමුත් මෙතෙන්දි තේරුම් ගත යුත්තේ මෙන්න මේකයි කියලා ඒ කුසල ඡන්දයකටපත් වීම විශාල ලාභයක්. එහෙම නැත්නම් අපි කිලෝරක් නැති දේවල් අදහන. කිලෝරක් නැති දේවල් අදහනවා කොච්චරද ප්‍රයෝජනෙ පිණිස කොච්චරද Tamanට දිට්ඨිය පිරිසුදු කිරීමට හේතු වෙන්නේ දන්නේ නැහැ. ඉතින් ඒක නාර පිරිච්ච දැනටමත් පිරිච්ච කලයක් වගේ මොනවා වැක්කිරුවත් උතුරලා යනවා. ඒක නිසා භාවනා බණක් අහලා හික්මීම සුත්වාන සංවරයේ පඤ්ඤා සීලමේ සුත්වාන සංවරයේ පඤ්ඤා සීලමේ ඥානං කියලා තමන්ට කයේ වචනයේ හික්මීම වැටෙන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඒක සුතමේ ඥානයක් හෝ ශීල විසුද්ධියක් හෝ පටන් අරගන්නේ නැහැ. තාම පටන් අරගන්නේ නැහැ. ඉතින් ඒක නා තාම මේ ගලක වපුරන මිනිස්සෙක් වගේ. කොච්චර හොඳ බීජ වැපරුවත් ගලක කවදාකවත් පැනේ පැලයක් කණු කැපෙන්නේත් නැහැ, බෝ වෙන්නේත් නැහැ, අසන් ලබන්නේත් නැහැ. කවදද මේක පැලේ සරු බිමක පැට පැලවෙලා පොළවේ පටවිසාරේ උරාගෙන භෝගයක් ඇති කරන්නේ අසන්නක් ඇති කරන්නේ අන්න එදාට තේරෙන්න පටන් ගන්නවා ඒ සීල විසුද්ධියට කොහොමද මේ අහපු බණ උදව් වෙන්නේ කියලා. ඒ නිසා ඒකේන හරියට කාරණාව තේරුම් ගත්තා නම් ඒක එයා දන්නවා මේ බණෙන් කියපු කාරණා අපි දැන් ගත්තොත් මේ වැඩමුළුවක් ගත්තාම පරියන්කයට ගියාට පස්සේ මොකද්ද ඉස්සලාම කරන්නේ ඊගාට මොකද්ද දෙවෙනියට කරන්නේ ඊගාට මොකද්ද ඊගාට කරන්න ඕනේ කියන එක දිතුන් සැරේ අහනකොට ඊයේ තිබුණ එක සුද්ධියක් වෙනවා සක්මන් කරනකොට පටන් ගන්නකොට අපිට අංග සම්පූර්ණ ගතියක් එන්නේ නමුත් නාහපු දෙයක් අහලා ක්‍රියාත්මක වුණාට පස්සේ නැවතත් ඒ උපදේශපන්තියම හෝ බණක් ඇහෙනකොට අරක තව ටිකක් පිරිසුදු වෙනවා එදින්දා ජීවිතයේ මෙතනින් නැගිටලා ගිය ගමන් පරියන්කෙන් නැගිටලා ගිය ගමන් ආය පරියන්කයකට එනකන් සක්මන්ට එනකන් ඔහේ කතා කර කර ඇවිදැවිද ඉන්නව නෙවෙයි අතරමැදදී මෙන්න මේ තරමටවත් සංවරයක් තියෙන්න ඕනේ කතාබත අඩු කරන්න ඕනේ කරන කියන දේ නැවතිල්ලේ කරන්න ඕනේ හද්දකෝස ඇති වෙන්නේ නැති වෙන්න වැඩ කරන්න ඕනේ කියලා ඩිංගිත්තක් හරි ඊ අතරමැද කාලයේ හික්මීමක් එන්න පටන් ගත්තා නම් ඉතින් බණ ඇහුවා වෙනවා එහෙම නැත්නම් බණ ක්‍රියාත්මක කළා වෙනවා. ඒක හොඳටම පැහැදිලි තනියම භාවනා කරනට වැඩිය සමූහයක් ඉන්න ගියාම එක්කෙනෙක් හිටියොත් ඒක තේරුම් ගන්නට නැතුව අනිත ඔක්කොන අනිත ඔක්කොගෙම හැට කුණක් වැටෙනා වගේ දූවිලි වැටෙනා වගේ ඒකේන අවුල් කරනවා. ඒකේන gedara hitiyata වැඩි අකුසල් කර්ම කරගන්නවා මේ පිරිසගේ නිස්සද්ද භාවයට පිරිසගේ නැවතිල්ල වැඩේට මේ කෙනා කරන අවුල. ඉතින් එහෙම කෙනා අර භවනා මධ්‍යස්ථානට ඇවිල්ලා වගේ ඒකත් නොදැනුවත්කම තමයි අවුල් කරගන්නවා තව කෙනෙක් පුළුවන් තරම් උත්සාහ කරනවා අහපු ටික පරියන්කේදී සක්මනේදී එදින්දා වැඩවලදී යොදා ගන්න. එහෙම යොදලා ඉවර වෙලා නැවතත් සැරයක් මේ පණිවිඩය හම්බ වෙනකොට වරක් ඩිංගිත කර ක්‍රියාත්මක කරලා එයාට විශාල අර උපදේශපන්ති තේරුමක් තියෙනවා. ඒ දීප උපදේශපන්තිය ක්‍රියාවත් කරාට පස්සේ නැවතත් ඒ උපදේශ පන්තියටම අහනවනම් අර ඩිංගක් අත්දැකීම ඇතුව ඒකේ ලොකු වටිනාකමක් තියෙන නිසායි සරුවචන්සේ සඳහන් කරන්නේ නිචිපතා භාවනා කරන පිරිසට නැවත නැවතත් මේ මූලික උපදේශ පන්ති බණ මාර්ගයෙන් කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අර පළවෙනි එක මහපු ගමන් හරියන්නේ නැහැ. අපි ඔය පහුගිය දවස්වල උසස් පෙළ සමාත් වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ටිකක් නික වාසිකව නැත කරගෙන භාවනාවක් කරා කරාට පස්සේ ඉතින් බොහොම සෙල්ලක්කාර වයසේ තරුණ තරුණියෝ බොහොම අමාරුයි මේ නිසද්ද භාවයෙන් ධානයෙන්ද දවස් දෙක තුනක් යනකම් ඉතින් අන්තිමට යම් ප්‍රමාණයක් තීරුම් ගත්තා මේ මොකද්ද කරන්න ඕනේ වාඩි වෙලා ඉනකොට මොකද කරන්න ඕනේ? ශක්මන් කරනකොට මොකද කරන්න ඕනේ? ඉතින් දා වැඩ කොට කරන්න කරන්න ඕනේ කියන එක තේරුම් ගත්තා. ඊට පස්සේ මේ සංවිධානය කරපු අය අර කටින් ඇහුවා Taman හම්බෙච්චි ආනිසන්ත මොනවද කියලා. එක ගෑන් ළමෙක් කියලා තිබුණා මේ ස්වාමීන් වහන්සේ මේ දවස් තුනක් තටමු දෙකෙලින් කිව්වනම් හරිනේ. කෙලින් කිව්වනම් ඌ ඊට කලින් අපිට හොඳට තේරෙනවා. ඊට පස්සේ මම ඒ සංවිධායකයවට කතා කරලා කිව්වා යන්නේ ගෑනුවා මේ අහගන්න කතා කරලා අහන්න මොකද්ද එයාට කෙලින් වැඩිච්ච පණවිඩය කියලා. ගොඩාක් දේවල් මම කියලා තියෙනවා මොකද්ද එයාට තේරුණ දේ. එයා එයාගේ යාළුවෙකුට කියනවනම් එයා මොකද්ද කෙලින් කියන්නේ. මේ පණ කියන කෙනාට තේරෙන්නේ නැහැ නේ එක එකකට එක එකකට කොයි දේද අදාළ වෙන්නේ කියලා කොයි දේද විශේෂෝචර වෙන්නේ කියලා. ඉතින් නමුත් ඒ ළමයා ඊට පස්සේ කියලා තිබුණා මට පරියන්කේදී මේ වාඩි වෙලා මේ හුස්ම ගැනීමේදී හුස්මේ වෙනස්කම් බලනවා කියන එක තීරණේ තුන්වෙනි දවසේ. ඒකත් තියෙන්නේ උපදේශ පන්තියේ නෙවෙයි. තුන්වෙනි දවසේ ධර්ම සාකච්ඡා කරනකොට ඕක ඉස්සෙල්ලාම දවසේ මට හම්බුණා නම් මට මේට වැඩි වැඩ ගන්න තිබ්බා. නමුත් ඒ දරුවට තේරෙන්නේ නැති වුණාට පළවෙනි දවස් දෙකේ වැරදි හරහා තමයි තුන්වෙනි දවසේ අපිට හරියක්. නමුත් යාළුවා ඒක වමාරවා ගත්තේ නැත්නම් අපිට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා උපදේශ පන්තිය ලැබලා ක්‍රියාවත් වෙලා ඒක සුද්ධ කරන්න ඕන. මම මේ කරන විදිය හරියද? ඒ සුද්ධ කිරීම සඳහා ඉතාමත් වැදගත් දේ තමයි මේ දේ ක්‍රියාත්මක කරනකොට Tamanට වැටහිච්ච දේ. දැන් අද අපි ප්‍රශ්න විචාරතුංග වැඩ පිළිවෙලක් තිබ්බා. ඒකෙදී කිසිම කෙනෙකුට ඒ කියලා තියෙන විදිහට ඒ මූලික උපදේශ පන්තිය තාම ප්‍රිය වෙලත් නැහැ ඇහිලත් නැහැ ක්‍රියාත්මක කරන්න හම්බෙලත් නැහැ. ඒ තරහ වෙන දෙයක් නැහැ මොකද අපි নানা ප්‍රකාර විශේෂෝචර විෂයන් දිගේ ගිය භින්න රුචිකත්වයක් ඇති විවිධ විඥානවල ජීවත් වෙන මිනිස්සු එක දවසේ ඇවිල්ලා පාරට ඔකට එන්නේ ඒකක් බලාපොරොත්තු වෙන්නත් නරකයි. ඒ නිසා ඒක නැවතත් ආයෙ අහන්න සලසන්න ඕනේ. ආයෙත් කියලා දෙන්න ඕනේ. ඒ කියලා දෙනකොට මම ඒ බුරුමේ ගියාට පස්සේ මට වෙච්ච ලොකුම ආනිසංසයක් තමයි මේ බුරුම ස්වාමීන් වහන්සේ හරි ලස්සනට කියලා දෙනවා. භාවනා කරනකොට ඔය මේ කතාව කෙටි කරන්නත් sannivedane හරියන්නත් ඒ ඉදිරිපත් කරන කමඨාන් සුද්ධ කරන ක්‍රමය මෙන්න මේකයි. ඒක තමයි අපි අර කොලේ කච්චු ගහලා බාර දුන්නේ. ඒක මම තවත් භාවනා කර්මස්ථාන දෙන ස්වාමීන් වහන්සේලා මක්ලවුන්ට ගිහිල්ලා පරිවර්තන කරනට කතා කරගුවා මෙච්චර කරන්න බෑ ආයසුතු ලංකාවේ කවුරක්වත් එච්චර පිළිවෙලට ඕවා උගන්වන්නේ නැහැ. ඒක කවුරක්වත් කියවන්නේ නැහැ. ඒගොල්ලන් ඕනේ කෙලින්ම දිබ්බ චක්කු ඥානෙ ලබා ගන්න හැටි මේ සුපර් මාකට් එකට ගිහලා සල්ලි දීලා ගන්නවා. නැත්නම් කෙලින්ම අන්න මේ රාග ද්වේෂ මොහොන ඇති කරන හැටි කෙලින්ම ඕනේ ඒගොල්ලන්. ඉතින් ඒගොල්ලන් කිව්වොත් එimhe පොඩ්ඩක් එන්න වාඩි වෙන්න මේක කරන්න කියලා බෑ බෑ බෑ ඌව කර කර ඉන්න වෙලාවක් නැහැ මට කෙලින්ම කියලා දෙන්න දිබ්බ චක්කු ඥානෙ ලබන හැටි. ඉතින් කපුටයි වඩු කුරුලයි දෙන්න ඉන්න වෙලාවක ඒ කපුට කිවලු වඩු කුරුලට කතා කරා කපුට ආඩම්බරකාරයා. මාසිනා උඹ ලස්සන ගයක් හදන්න දන්නවා මටත් කියලා දීපන්කෝ කියලා. ඉතින් ගේ කුරුල කළු බොහොම යටහත් පහත් එහෙමයි මම කියලා දෙන්නට ආරාමි එන්නකෝ යන්න අපි දෙන්න ගිහිල්ලා වල කෝටු කෑල්ලක් ගෙනියමු කියලා. ඉතින් කපට කිව්වල ඉතින් කෝටු කෑල්ල කියන එක මට උගන්වන්න දෙයක් නැහැ නේ මම කෝටු කෑල්ල කියන එක දන්නවා. ඉතින් මං අහන්නේ ඔබ මේ වඩු කුරුල් ලස්සන කූඩුව නමල හදන හැටි. ඊට පස්සේ ඉතින් කූඩුව හදාගන්න දාලා හැම මොකක් හරි කෝටු කෑල්ලක් ගේන්න එපා. ඊට ඉතින් බොහොම වදෙන් පොරෙන් ගිහිලා කෝටු කෑල්ලක් ගන්න ඒක තිලව තව එකක් ගේන්න යනවා. දැන් ඕක බලපන් ඔබ දැන් මම පොඩි එකෙක් කරගන්න හදන. ඉතින් කෝටු එකතු කරන හැටි නෙවෙයිනේ මං අහන්නේ. මං අහන්නේ මේ වඩු කූඩු ලස්සන හදාගන්න හැටිනේ. ඉතින් දෙතුන් සැරයක් කිව්වට පස්සේ කපුටට තරහා ගියලු උඹ ඔය බොරුවට මේ ගුරු මුෂ්ටියක් තියාගෙන කියලා දෙන්නේ නැහැ. කියලා ඉවරලා ඌ කෝටු ගැලි තුන හතරක් කහක් උඩ දාලා උකට පිටරයක් උඩ දානවා. රෑතිසි ඕන උලඟක් ඇවිල්ලා කඩාන වැටෙනවා. පිටර බිම වැටෙනවා. ඔන් චෑස් ගාලා කෑ ගහනවා. ඔය රෑට කපුට කෑ ගහන්නේ ගේ කුරුල්ලා කියන දේ අහන්න ඌට විවේකයක් නැහැ. වෙන කරන්න දෙයක් නැහැ. ඒගොල්ල කරන ක්‍රමයේ ඉච්චර තමයි. එක එක කෝටෝ කෝටෝ ගෙනලා හදනවා වගේ. මේ වාඩි වුණාට පස්සේ පරියන්කටල වාඩි වුණාට පස්සේ මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක නිවන වගේ වටිනවා කියලා මම සමහරලාට කියනවා. මොකද ඒක කරන්නම බෑ කාටවත්. ඔක්කොටම ඕනේ කරලා තියෙන්නේ ආනාපානේ මුලැමැදාක බලින්න. එහෙම නැත්නම් සක්මන් කරනකොට මුලැමැදාක බලන්න. අඩු ගන්න වාඩි වෙලා ඉන්නවත් බෑ. අඩු ගන්න පොළවේ ඇවිදින්නවත් බෑ. දැන් අහනවා 33000 කුඩින් පැයකට හැතැම්ම 600කින් ප්ලේන් එකක් පදවන්නේ කොහොමද කියලා අහනවා මේ බයිසිකල් එකකවත් පදින්න බෑ. ඉතින් අර මුල ටිකට ගන්න ඒ තියෙන ධර්ම ගෞරවය, ඒ තියෙන නිහතමානීකම පුංචි දෙයක් නෙවෙයි. ඒක හරිය ලේසි නොදරුවෙකුට. කියන ඕනම දෙයක් අහන්න. කියව ඕන දෙයක් අහන්න. නමුත් අපේ දැනුම වැඩෙන්න වැඩෙන්න වයස යන්න යන්න යන සල්ලි හම්බෙන්න හම්බෙන්න තාන්න මාන ලැබෙන්න ලැබෙන්න මේක අමාරු. ඉතින් යම් වෙලාවක ඒ ඔක්කොමත් පැත්තක තියලා මේ බුද්ධ ධර්මයේ සංඝයා ආදි වශයෙන් ඔළුව පාත්කරනද මිනිස්සෙක් නමනවයි කියන එක පොඩි වැඩක් නෙවෙයි. මේ සඳහාම සරුවච්චන් වහන්සේ හිතාමතා සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පෙරුවා කාටද වචනයක් කතා කෙරුවොත් සැක නොකරන ඒ තරම්ම පෙරම් පුරල තමයි උන්වහන්සේ ඇවිල්ලා කිව්වේ මේ ඕගොල්ලන්ට වෘතල් කරවන්න නෙවෙයි මම මේ කරන්නේ මම මේ කරලයි කියන්නේ ඒ නිසා අද්විච්ච වචන අබුද්ධා අමෝඝ වචන ජිනා උද්‍රඥාංශක වචන දෙකකුත් නැහැ අහන කියන වචනක හිස් දෙකුත් නැහැ ඒ චාර මූලිකම දේ පරියන්කකට ගිහිල්ලා වාඩි වෙලා නිහීදති පල්ලංකං පරිමුඛං සතින් උපට්ඨපෙත්වා උජුං කායම් පනිදාය ආදි වශයෙන් මේ කියලා තියෙන දේ මේ සකස් කරන මුල් ටික දේ නැතුව කදාත් ඉදිරියක් නැහැ. ඒ නිසා කාට හරි බැරි නම් මේ වාඩි වුණාට පස්සේ සුවසේ වාඩි වුණාට පස්සේ සමමිතිකව වාඩි වුණාට පස්සේ ලිහිච්ඡ ස්වරූපයෙන් වාඩි වුණාට පස්සේ ඒකේ ශාන්තිය දකින්න. ඒකේ සෑහලුව දකින්න. කදාකවත් භාවනාවේට මංගලාවතරණයක් සිදු වෙන්නේ නැහැ. වතුරට බහ ගැනීමක්වත් වෙන්නේ නිසා භාවනාවේ මුලත් එච්චරයි මැදත් එච්චරයි අගත් එච්චරයි. කාට හරි වාඩුණාට පස්සේ සුවයක් දැනෙන්න ඕනේ මම මේ සීලයක පිළිහිදලා සිල්වතුන් මැද ඉඳගෙන පහසුවෙන් වාඩි වෙලා වාඩි වීමේ පහසුව අත්දකින්න බැන්නම් තව හිත ගෙටවිල්ලවත් නැහැ. උඟුව දෙනෙක් ඒ අර මූලික සරල ඍජු පියවර ඉක්මවලා ඉක්මනට ආනපන හොයන්න හදනවා. නැත්නම් පිම්බීම හැකිලිම හොයන්න හදනවා. එහෙම නැත්නම් নানা ආකාර දේවල් gedirin ගෙන ආපුවා මේට වැඩි නරකද මේ දකින්න දකින්න දේ අනිත්‍ය දුක්ඛංග නැත්නම් කියන බලන එක. නැත්නම් මේට වැඩි නරකද මේ ශරීරයේ අසුබයි කියලා බලන එක. දෙතිස් කොනපේ බලන එක নানা ප්‍රදේවල් කරනවා. ඒව එකක්වත් වැරදි නෑ. ඒව එකක්වත් පොත්වල නැති දේවල් නෙවෙයි. නමුත් මේ පළවෙනිම දේ වාඩි වුණාට පස්සේ මේ වාඩි වෙලා ඉන්න කයත් එක්ක යාළු වෙන එක වාඩි වෙලා ඉන්න කයත් එක්ක මිත්‍ර වෙන එක ඒ කල සැහැල්ලුවට තියාගෙන ලීච්ඡ ස්වරූපෙන් ඉන්න එක ඒ දේ බැරි නම් අර අහලා තියෙන්නේ මොකද්ද? කරන්න වෙන මොකද්ද? සක්මනට ගියාට පස්සේ ඕනම සක්මන කියලා දෙන්න ගියාම තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි ඇවිදින වේගය හිමීට යන්නද හයියෙන් යන්නද කියලා. ඒ කියන්නේ කවදාකවත් ඇවිදලා නැති කෙනෙක් වගේ ප්‍රශ්න කරන්න පටන් ගන්න. ඒක ඇවිදින්න ගියාට පස්සේ නිකන් දණ්ඩු කන්දේ ගැහුවා වගේ මොකදෝ වෙනවා. ඒ වෙනසට නිකන් මෝල් ගස් ගිල්ලා වගේ. මේ නිකන් තියෙන්නේ විනාඩි 5ක් 10ක් මේ අද්දකේ මොනවාක්වත් නැතුව යහන වැඩ ඇවිදින එක. ඒක කරන්න බෑ. ඒක කරනකොට নানা ප්‍රකාර දේවල් එන්නේ. එහෙනම් පිට ඇවිදින කොටත් ඒවා වෙන්න බෑ. යහට මෑට ඇවිදින්න බෑ. මේ ඉස්සල්ලා මං ගිහිල්ලා ওই මොරටුවේ මොරටුවේ නෙමෙයි ඔය මේ පිටකොටේ බණ කියන වෙලාවක මං කිව්වා අද්දකේ මොනවාක්වත් නැතුව මේ මහා පොළවේ සපත්තු සෙරපු නැතුව ඇවිදිනකොට පොළොව මහී කාන්තාවත් එක්ක ඉන්න එකම ලොකු දෙයක්. මොකද අපිට පයින් ඇවිදින්න ලයිසන් නැහැ නේද? පොළවේ යන්නේ නැහැ නේ කවදාකවත්. සපත්තු සෙරපු දාගෙන පිස්සු කෙලගෙන ගිහිල්ලා මේ කකුල් නිකන් කකුල ජපන් බඩ ජරුමන් වෙලා තියෙන්නේ අපිට. දැන් අර ජීවුන පරණ ක්‍රමය දන්නේ නැහැ. ඉතින් ඔක්කොම පැත්තක දාන්න නිකන් පොළවේ යන්න මට ඇවිදපන්. ඉතින් මං කිව්වා පුළුවන්ද? මේ කොළඹ ඉන්න කට්ටියට සක්මන් මලු නැහැ නේ. දැන් හැබැයි තියෙනවා. ඒකෙත් කික් සපත්තු දාගෙන ඇවිදින්න. අනේ සොරි කියලා හිතනවා මේ හාදේ ඉන්න පොළවේ ඇවිදින්න ලයිසන්ස් නැතිකම ලාඩම් ගහගෙන ඇවිදින්න නැතුව ඇවිදින්න බෑ. ඉතින් මං කිව්වා හොඳම වැඩේ තමයි මේ. බස් එක බස් වෝල්ට් එකක් කලින් බහැලා ඊට ටික පයින් ඵලයක්. එතකොට සක්මනක් හම්බ වෙනවනේ කියලා. අවෙන්ද උදේ පාන්දරම කවල් මහත්තයා මට කතා කරලා ස්වාමීන් වහන්සේ මේ ගෝලේ කවද උදේ පාන්දර ප්‍රෙස් එකට ගියා. මම මොකද කියන්නේ? ඒ මනුස්සයා හොඳටම තෙමීගෙන කමල් මහත්තයා ළඟට පොතක් අච්චු ගන්න. ඊට පස්සේ ඇවලු ඇයි කියලා. ධම්මජීව ආමතුරු කිව්වා බස් වලට කලින් බහින්ද කියලා. බැස්සා බැස්සයි කිව්වා. ඉතින් තෙමීගෙන මේ ඇවිල්ලා මේ ප්‍රෙස් එක ඇතුලේ වතුරළු හොෝගාලා. ඊට පස්සේ කිව්වා ඉතින් තමුසේ වයින් දවස් දන්නවනේ කුඩයක් ගේන්න එපා. නෑ අත් දෙකේ මොනවත් නැතුව සක්මන් කරන්න කිව්වේ කිව්වා. ඒක නිසා මං ආවේ ඊටවසික බලන්න ස්වාමීන් වහන්සේ අතිසාර ගෝලයේ කියන දේ හරියටම කරනවා. ඉතින් මෙව මෙව මගාරවල මෙයාට කියලා දෙන්න මෙන්න මේකයි මේකේ කියන්නේ කියන්නේ. මේක හරහා අපි තේරුම් ගත යුතු ප්‍රායෝගික පැත්තක් තියෙනවා. සක්මමලුවට ගිහිල්ලා එහාට මෙහාට පොඩ්ඩක් විනාඩි 5 10ක් එහාට මෙහාට ඇවිදින්න කිව්වහම ඒක කරගන්නත් බෑ. ඒ මොකද අර ඔලුවට ගන්න පර වැඩිකම. මහා ලොකු දෙයක් ඔලුවට ගන්න ඉතින් මේ නිසා මොන භාවනාවක් කරන්න. ඉතින් ඒක නිසා ඒ ඒ ධක්මනකට ගියාට පස්සේ ඔය මොනවත්වත් ඕනේ නැහැ. බණ අහලා තියෙනවා තමයි ඉස්සල්ලා මේ Tamange කය ඇවිදින වේගයක් තියෙනවා. ඒක පట్టල වෙනකන් ඒක පදම් වෙනකන් එහාට මෙහාට ඇවිදපන්. ඉතින් වාඩි වෙලා මේ කය ඉන්න ඉරියව්වේ හැතපෙනකන් හොඳට ඉන්න ඉරියව්වෙත් එක්ක ඉන්න බලන්න. ඉවරයි භාවනාවේ ප්‍රධාන කටයුතු ටික ඉවරයි. ඒ මොකක්වත් නැතුව ඉතින් අහනවා මට මේ බලන්නකෝ ස්වාමීන් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාසයේ මුලැමැදාග පේන්නේ නැහැ. සක්මන් කරනකොට මම ඔසවන යවනවා තබනවා කරන්නද මොනෝ දෙයක් කරන්න බැර මූලික උපදේශය ඇහිලා නැහැ. ඇහෙන්නේ නැති වෙන්නේ භාෂාව දන්නේ නැති නිසා නෙවෙයි. වෙන මොනවද ඔළුවේ. වෙන මොනවද ඔළුවේ. ඒකට ඒකට තමයි මේ බණ කියනවායි කියලා අපේ ගමේ කතාවක් තියෙන එකම දේ නැවත නැවත කියනකොට මියාක බණ කියනවාද කියලා කියන්නේ. බණ කියන්නම තියන්නේ ඒකට තමයි. එකම දේ නැවත නැවත කියන්න ඕන ක්‍රියාවත් වුණාට පස්සේ ඒ ක්‍රියාවත් වෙච්ච දේ නිවැරදි කර ගැනීම සඳහා ඒ කෙනාලව කටවචනයක් අරගෙන ආය කියලා දෙන්නේ. මේකට කියන්නේ සුතානුග්‍රහිතේ කියලා. එකම දේ නැවත කිය උංගෝදෙනෙක් හිතනවා ඔය ඔය මූලික දේ තේරුම් ගන්න තරම් අපිට අපි දෙකේ පන්ති ළමයිද ඇයි අපිට තේරෙන්නේ නැත්තේ කියලා. ඇත්තටම කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැහැ. ඒක නිසා ආයසරයක් එක හිත්වදිනා තාලෙට සුතා ධතා. ඒ කියපු දේ ඇහෙනවාද? ඉස්සල්ලා කියෝ දේ ඉස්සල්ලා කළා ඊගාව කරපු දේ ඊගාව කරන්න. ඉතින් මේක අන්‍යාගමිකයෙකුට කියලා දෙනවා නම් කවදාකවත් වැරදි. අන්‍යාගමිකයට නෑනේ කලින් තේරුම් ගත්ත දෙයක් ඒ මනසට කිව්වොත් ඉස්සල්ලාම තියෙන්නේ කට්ටලට වාඩි වෙන්න ඒක සඳහා එක්ක ආසනයක් ගන්න නැත්නම් බිම වාඩි වෙන්න නැත්නම් කුෂන් එකක් කරන වාඩි වෙලා හොඳට බලන්න තමයි මේ සමමිතිකද කියලා හොඳට බලන්න තමයි සහැල්ලුවද ඉන්නේ කියලා ඉච්චරයි මෙච්චරයි අවශ්‍ය කරන දේ මොකද එතකොට කයට හිත එනවා එහෙම නැතුව දඬු කන්දේ ගහවගේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා ඉවරලා ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියලා නයි වගේ බිම්බින්න පටන් අරගත්තොත් ඕසෝ සෝ සෝස් ගාලා ඉතින් විනාඩි 5කින් විතර ඉෂේකක්කමවයි කියලා දාලා යනවා ඒ ගුරුවරයා හඳ නැහැ. ඒ භාවනා මධ්‍යස්ථානේ හරි නැහැ. මට ආනපානේ හරියන්නේ නැහැ. අර මූලික දේ අල්ලලා නැතුව. ඉතින් ඒකේ උඟක්ම අමාරු කොටස මම දැකලා තියෙන්නේ මේ පරියන්කේදී හරියට පැටලවගෙන ඉන්නවා. ඒක පිළිබඳව කතා කරන්න දෙයක් නැහැ. හැබැයි ඒක ඉතින් ස්ථිරහානි නෙවෙයි. අකුසලුත් නෙවෙයි. කවුරුත් වගේ කරන දේවල් ඒකට අනුකම්පා කරන්න ඕනේ සක්පනේදී යම් කිසි කෙනෙක් ඒ සක්මණක තියෙන ආනිසංශ සක්මණක තියෙන වටිනාකම තේරුම් ගත්තා නම් ඒ මිනිස්යාට කවවම කවදාකවත් ඒක අහක දාන්න නම් බෑ. වෙලා තියෙන උගව දෙනෙක් හිතනවා ඉඳ ගන්න එක තමයි භාවනාව කියලා. සක්මන් කරන එක කාලේ නාස්ති කිරීමක් කියලා. ඉතින් ඒක නිසා වෙලාව හම්බෙච්ච ගමන් gedara dore හිතයක් කරන්නේ අනේ නිකන් සක්මන් කළා වෙලාව නාස්ති කරන්න නරකයි ඉඳ ගන්න. නමුත් කවදාකවත් සක්මණකින් තොරව වාඩි වුණාට ඒ කෙනාට මේ සක්මණේ ආනිසංස නැතුව වාඩි වීමෙන් ප්‍රයෝජන ගන්න අමාරුයි. ඒක නිසා ඉස්සල්ලා කරන්න ඕනේ අපේ තියෙන මේ තේරවාදී ක්‍රමයේ හැටියට පැරණි උපාසකම්මලා නැත්නම් උපාසක මහත්තුරු බුද්ධානුසති මෙත්තාච මරණං අසුබස්සති යෝ ීමා චතුරාරක්ඛා දික්ඛ භාවීය සීලවා කියලා අපි කතා ගාතකට පාඩම් කළා කියනවා සිල්වන්ත වුණාට පස්සේ ශීලයක් අරසා කරාට පස්සේ යා බුද්ධානුසිතේ කරන්න. ඊගාට මෛත්‍රී වඩන්න ඕනේ. ඊගාට අසුභ සතිය වඩන්න ඕනේ. ඊගාට මරණානුසුති භාවනා කරන්න. මේ හතර කරන එක තමයි පූර්ව කෘත්‍ය කරන්නේ. දැන් මේ ආවට පස්සේ මොනවක් කියන්නේ? ඉතින් එතකොට පුදුම වෙලා ඉන්නවා මේ ස්වාමීන් වහන්සේට මතක නැති වෙලා වගේ. දැන් මට මතක් කරනවා පළවෙනි දවසෙත් මතක් කරනවා දෙවෙනි දවසෙත් මතක් කරනවා තුන්වෙනි දවසෙත් මතක් කරනවා ස්වාමීන් වහන්සේ බුද්ධානුස්සතිය ටිකක් කරලා කෙරුවොත් හොඳ නැහැ. ඒ මට කමටහන් දෙන්න හදන්නේ. ඒකල මගේ මුත් අහනවා බුද්ධානුස්සතිය කරලා පොඩ්ඩක් එන්නකෝ ස්වාමීන් වහන්සේ අපට උගන්වන්න ඉස්සලා කියලා. දැන් මේ ඔක්කොම හිතලා මතලා කියන්නේ කාටවත් මම කියන එක නෙවෙයි බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රේ කෙලින්ම කියන්නේ. සක්මන් කරලා ඇවිල්ලා පරියන්කයට ගියා නම් ඔය ඔය ඔය චතුරාර්යක භාවන වලින් කරන තියෙන කෘත්‍ය සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ වැරදි අදහසක්. වැරදි කියන්න බෑ. අපි මෙහෙදී ඒක ඉස්සරහින් තියාගන්නේ නැහැ. එහෙම අදහසක් ඇත් කරන දවස් 10ක් නෙවෙයි 20ක් භාවනා කරා එයාට අර මූලික උපදෙස් ටික ලැබෙනවා. ඉතින් ඒක එක වාසියක් එක අමතර ලාභයක් තමයි අපි අර සාමූහිකව කමඨං සුද්ධ කරනකොට අවස්ථාව ලැබෙනවා අර වැරදිච්ච කෙනාට කියලා දෙන්න මෙන්න මේකයි අපි නැවත නැවත කියන්නේ කියලා. හැබැයි මේ මුළු කතාව පුරා මතක් කරන්න ඕනේ කාටවත් හරි ක්‍රමය ඉස්ලාම් වතාවට හරියන්නේ අර වගේ වරද්ද වරද්ද තමයි කරන්නේ. ඒ හේතුව මොකද? අපේ කන පිළිලා තියෙන්නේ. gederin ගෙනාවු දේවල් වලින් පිළිලා තියෙන්නේ. මෙහෙන් දෙන උපදේශ දරන්නේ. දැරුවට උපදේශ ටික දැරුවනම් ඒ ගැන හොඳට හිතවත ගත්තනම් එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ පර්යාංකයට ගියාට පස්සේ කළ යුතු ගොඩක් දේවල් කියලා. මේ විස්තර නැවත වාර්තා කිරීම ඉතාම වැදගත්. සක්මණට ගියාට පස්සේ කළ යුතු ගොඩක් දේවල් කියනවා. ඒක වාර්තා කිරීම ඉතා වැදගත්. එදිනදා ජීවිතේ අර සක්මණේ පර්යාංකේ නොවුනට සත්‍ය පිටින් සඳහා කළ යුතු ගොඩක් තියෙනවා. ඒක වාර්තා කරන්න ඕනේ. එහෙම නැත්නම් Tamanට වැඩිය භාවනා කරපු කෙනෙක්ගේ වාර්තාවල් අහලා ආමින මෙහෙමයි මේ ක්ෂණ සම්පත්‍ය උපයන්නේ මෙහෙමයි පරියන්කේ කරන්න කියලා තේරුම් අරගන්න. ඒකෙදී මගේ පුද්ගලික මේ අත්දැකීම උනේ මේ ආනාපාන සති භාවනා වගේ එකක් මම 1979 නැත්නම් 78 විතර පටන් අරගත්ත මේ භාවනා මධ්‍යස්ථාන වලට යනවා කියන කටයුත්ත නමුත් මේ කාරණාව මේ වචනේ මගේ ඇහිලා මට මේක තේරුම් ගන්න අනු 1979 පටන් ගත්තේ 84 85 වෙනකන් කවදාකවත් මට තේරිලා තිබුණේ නැහැ වාඩි වෙච්චා මොකද්ද කරන්න ඕන කියලා. කවදාකවත් මම අහලා තිබුණේ නැහැ සක්මන් භාවනාවක් ගැන. පුළුවන් තරම් සතිමත් වෙන්න උත්සාහ කරාට නැවත නැවතත් කියවලා පොත් කියවලා ගෝ කල් ගියාට පස්සේ තමයි තේරුම් අරගත්තේ මේ වාඩි වෙලා මේ ටිකයි කරන්න ඕන. ඒ ටික බුරුමේ ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මට නැවත කෙරෙව්වා. කරලිවරලා එන්න මෙහෙමයි වාර්තා කරන්න කියලා දුන්නා. ඒකෙදිත් මම දක්ෂ ගෝලයෙක් නෙමේ ස්වාමීන් වහන්සේ. මට මාස 18ක් විතර ගියා. තමන් භාවනා කරනකොට මතුවෙන දේ හරියට වාර්තාගත කරගන්න. හැබැයි ඒ මුලදිමට අවුරුදු 3 4ක් ගිය එකත් වාර්තා කරන්න මා අවුරුද්දක් දෙකක් ගිය එකත් පාඩුවට ගියේ නෑ. ඒ හැම වැරද්දක්ම ලියලා තියෙනවා මම කරපු හැම වැරද්දක්ම ලියලා තියෙනවා. ඒ නිසා කවුරු හරි වරද්දා ගන්නකොට මට තේරෙනවා ඔය ඕක මමත් කාලා තියෙනවා. මටත් ගුරුවරයා කිව්වට මට තේරුණ ගොඩක් කල් ගිහිල්ලා ඒ නිසා මට තරහ යනවනම් ඒක මගේ වැරද්දක්. ඒක අමාරුයි. ඒ නිසා මේ ඇහෙන දේ හිතට වදින්න නැති වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි තමයි මේක විශ්වාස කරන්නේ භාවනා මේ තරම්ම ඉතාමත්ම සරල තැනකින් පටන් ගන්නකම්. දෙක ඔළුව තියාගෙන ඉන්න විශාල ගැඹුරු සමීකරණ වගේක් ඒව අයින් කරන්න කැමතියි. ඉතින් ඒක කරන්න තියෙන එකම ක්‍රමය බොහෝ වාර ගණක් එක කරමින් බොහෝ පැතිවලින් එක්ක පරියන්ක ඉගෙන ගනි, එක්ක ධක්මණී ඉගෙන ගනි, එක්ක ඉදිනදා වැඩවල ඉගෙන ගනි. බොහෝ පැතිවලින් කරලා තමයි අපි මේ පාරට දාගන්නේ. එහෙම පාරට දැම්මට පස්සේ මේ සතිය කියන එක පරියන්කේ හෝ සක්මණේ හෝ එදිනදා වැඩ හරහා හෝ යන්තම් හරි රංකිටි කට ගාගත්තොත් රස බලා ගත්තොත් කවදාවත් නිවන් දැකලා මිසක් අතහැරෙන්නේ ඒකයි ඒකේ තියෙන වටිනාකම මේ සතිය කියන ධර්මය බැනුම් අහලා නින්දාවටපත් වෙලා තමන්ම වමනේ කරලා තමන් මේක නින්දා ජරා කරගෙන වැඩ කරලා හරි කවදා හරි මේ සතිය හිතට වද්දාගත්තොත් කවම කවදාකවත් ශ්‍රද්ධාව වගේ වීර්ය වගේ සමාධි වගේ ප්‍රඥාව වගේ තමම පාවා දෙන්නේ නැති වටිනා චෛතසිකයක් තමයි සතිය කියන්නේ ඒක ඉස්සල්ලාම් වතාවට ওই ඥානපෝනික ස්වාමීන් වහන්සේ පොතේ ලියලා තිබුණා අපේ සිංහලයට බුද්ධ ආගමට වෙච්ච ප්‍රධානම අහේනිය තමයි අපි මේ සතිය අමතක කරලා අනිත්‍යව ඉස්සරහට ගත්තා. අපි ශ්‍රද්ධාව ඉස්සරහට ගත්තා, වීර්යය ඉස්සරහට ගත්තා, සමාධි ඉස්සරහට ගත්තා, ප්‍රඥාව ඉස්සරහට ගත්තා. මේ ඔක්කොම සෙල්ලම හරහා බෞද්ධයා සිංහල බෞද්ධයා සතිය අමතක කරලා අපි ජාතීන්ට යට වුණා. අපිට ස්වභාවික විපත්‍ය ආවා. අපි ජීන જાතියක් බවට පත් වුණා. හොඳට මතක තියාගෙන අපිට නැවතත් ඕනේ නම් මේ පරණ ශ්‍රීවිභූතියට යන්න අපිට ඕනේ නම් ලෝකයාට නායකත්වයක් තියලා මේ යහමඟට මානවය යොමුකරනද ඒ වගේම අපේ ගෙනාපු ආචාර්ය પરම්පරාවට ගරුකරනද අපි දැන් නැති වුණාට දැනගත යුත්තේ තමයි සතිපට්ඨාන. සතිය ඉස්සරහින් තියන්න පුරුදු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන ඔබ මැරෙන මොහොතේදී සිහි මුලා වෙලා නැරනවා. ඔබ නොමග යන්නේ නෑ ඔබ දේවනිකායක උපදී ආයශරයක් ඔබට මතක් වෙයි මම කවදා හරි සතිය වඩලා තියෙනවා. ඒ වඩපු සතිය බොහෝම ඉක්මනට අර අතපහුවෙච්ච කාලෙ වෙච්ච වැරදි ටිකත් එක්ක වෛරපළු දැකලා දැක හැදෙනවා ධර්මය අවබෝධ බොහෝම පහසුයි. එනිසා ධර්ම සතිය සඳහා ආයෝජනය කරන එක නෙල්ලි ගෙඩියක් ගන්නවා. හරිම පැංගිරි. ඔය කාගෙන කාගෙන ගියාට පස්සේ පැණි රහක් ඉතුරු වෙනවා. ඉතින් ඒක නිසා අර ධර්මය දන්නකම දන්නවයි කියලා හිතාගෙන ඉන්නක උගාක් වෙලාවට අරියාදුවට හිටිනවා මේ සතිය නෙවෙයි නම් ඉස්සර කරලා තියෙනවා. ඉතින් ඒ ඒක ධර්ම දේශනා හමාර කරන්න ඉස්සලා බලනද අද සාමාන්‍ය බෞද්ධ පින්කමක නැත්තම් පන්සලක නැත්තම් සිද්ධාස්ථානයකට ගියාට පස්සේ කවදද අපිට සතිය ගැන අහන්නවත් තියෙන්නේ? කවුද මතක් කරන්නේ? අහන් රේඩියෝ එකේ බණක් අවුරුදු ගාණක් කවදා හරි මතක් කරනවාද කියලා. ඒ මොකද මේ සතියත් එක්ක වැඩ කරන්න බෑ උගුරට හොරා බේත් දෙවි. වැඩ කරන මනුස්සයා අඹරවගෙන යනවා. ඒ නිසා සතිය කාටවත් කී කියා දීලා Taman කරන්නේ නැතුව කරන්න පුළුවන් ධර්මතාවයක් නෙවෙයි. ඒ නිසා සතිය යෙදෙන ගමන් කරනවා නම් ඒකට ප්‍රචාර ඕනෙත් නැහැ. ඒක හොඳටම දන්න මිනිහට තේරෙනවා ඉස්සරහට යනවා. ඉතින් මේ සූත්‍රයේදී මේ සෝතානුද්ධත සූත්‍රයේදී ਸਰවඥාන්සේ සඳහන් කරලා තිනවා කොයිම වෙලාවක හරිම සතිපට්ඨානය සඳහා ආයෝජනයක් කරාන ඒ ආයෝජනය తాවකාලිකව සමාහටලාට අසත්‍ය නිසා නැත්නම් වැරදීම නිසා අපි මුට සති වෙන්න පුළුවන් අපි දුෂ්චරිත වලට පෙළඹෙන්න පුළුවන් නමුත් කවදා හරි නැවතී සතිය මතුවෙනකොට විශාල පිම්මක් ඉදිරියට පයින් ඒක නිසා මේ මූලික දෙන උපදේශ පන්තියේදී පළවෙනිම වාක්‍ය පටන් අරගන්නේ අපි මේ වැඩමුළුවක් කරන්නේ සතිය පිහිටවීමටයි සතිපට්ඨානෙටයි ඒ පදනමේ හිටිනවනම් නැත්තම් ඒ මූල ධර්මයේ ගරු කරනවනම් අපිට මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ ඇහෙන ප්‍රශ්න වලින් 90%ක්ම පැත්තකට දාන්න. ඔක්කොම අහන්නේ මේ බුද්ධ ආගමක් රකින්න නැත්තම් මොනවදෝ gederin ගෙන ආපු දේවල්. නිසා නැවතත් කරුණා කරලා පළවෙනි වාක්‍යයට අහුම්කම් දෙන්න. අපි මේ දවස් 4ෙම 5ෙම උත්සාහ කරන්නේ මේ සතිය පිහිටීමට. ඒ සඳහා අපිට පරියන්ක සතිය ඕනේ, සක්මණේ සතිය ඕනේ, ඉදින්දා ජීවිතේ සතිය ඕනේ. නමුත් මේ සතිය වරණගා ගත්තොත් ඉතින් මේ සුතා දතා ಪರಿචිතා පනසානුපෙක්ඛිතා දිට්ඨිය සුප්පටි විද්ධා කියන එක සතිපත්තහානෙට සම්බන්ධ කරලා කිව්වොත් මේක මුළු සුත්තං ගෙයම් වේජා කරනම් ගාථායිති උත්තකම් කියන සේරම අහුවෙ. එචා කාට හරි ඕන නම් මේ නවංග සත්තු සාසනෙ මේකට ගන්න කාට හරි ඕනේ නම් මේ සියලු බුද්ධ දේශනාව පිටු කරලා අරගන්න බුදුජානන්සේ අන්තිම බුදුජානන්සේගේ අවසාන වචනය සීපත් කරගත්තාම හරි උන්වහන්සේ දේශනා කරේ අප්පමාදීන භික්කවේ සම්පාදේත පය ධම්මා සංඛාරා අප්‍රමාදීව මහණේ සම්පාදනය කරා වූ මේ අප්‍රමාදී කියලා කියන්නේ සතියට නම. එනිසා ලදමෙලන හැම වෙලාවෙම සතිය වරණගාගෙන සතිය කියන එක හිතට වද්දාගෙන ඒක වැඩෙන විදිහට කටයුතු කරනවා නම් අකරදැබ්බයක් වුණත් අසීයෙන් මැරෙන්න වුණත් ඊ ගාව අවස්ථාවේදී සතිය අපේ මූණ බලනවා ඒක නිසා මේක මතක තියාගෙන මේ සඳහා කාලය ගත කරන්න අද දවසේ ධර්ම දේශනාවත් ශිරු දිනාටම පූර්වාදර්ශයක් වේවා කියන අදහසින් පළවෙනි ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා